ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අමිතිකල මේ වාගේ දෛනික භාවනා වැඩමුළු සම්බන්ධ වෙන හැම දවසෙම මේ වාගේ පැයක් දේශනා වාරයක් සඳහා විතර ගන්නවා. ඉතින් මේ දේශනාවල් සඳහා තේමාවක් එහෙම නැත්නම් ගුණයක් ඇති කර ගැනීම අදහසින් අපි තේරවාදී ප්‍රසිද්ධ ධම්මපදයේ කියන පොත ඉස්රායිල් කියනවා. ඉතින් යනවා අපි අප්‍රමාද වර්ගයේ චිත්ත වර්ගයේ වගේ ඒ ධම්මපදයේ තියෙන යම් යම් මේවා කොටස් ජවන් කරමින් මේ වකවාන වේදි ගත කරන්නේ මේ පඬිත වර්ගයට අයිති ගාථාවල් උන් කරගෙන අදත් මේ දවසේ ධර්ම දේශනාව සඳහා ඉස්සරහින් තියාගත්තේ ඒ සර්වච්ඡ දේශිත ත්‍රිපිටකයේ කුද්දක නිකාය යටතේ සංග්‍රහ වෙලා තියෙන ථේරවාදී බොම් ප්‍රසිද්ධ ලොකුඩා කවුරුත් දන්නේ ධම්මපදයේ පොතේ පඬිත වර්ගයට අයිති කතාවක්. මේ ගාථාවේ යම් යම් කොටස් අපේ සාමාන්‍ය බෞද්ධ අදහස් වලට ගැලපෙනවා. ඒ වෙනත් අපි දන්න කියන දේවල් සාමාන්‍යයෙන් අටේ පන්ති 10 පන්ති ඉන්නකොට බුද්ධ ධර්ම විශයක් වශයෙන් කටපාඩම් කරන කොටස් මේ ධම්මපදයේ තියෙනවා. බොහෝ විට ධම්මපදයේ කියන පොත සම්මා දිට්ඨි වල නැත්නම් දිට්ඨි විසුද්ධි පැත්තෙන් සම්මා දිට්ඨි කියන සංකල්පය ඊටාත්ම ආරම්භක සම්‍යක් දෘෂ්ටිය වෙන කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය කුළු දැගීම සඳහා ඊන් ලද්දක් බව සංග්‍රහ කර ලද්දක් බව ඒ පිළිබඳව ගවේෂණය කර විද්වතුන් සඳහන් කරනවා හොඳ දේ කෙරුවොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා නරක දේ කෙරුවොත් නරක ප්‍රතිඵල ලැබෙනවා කල කල දේ ඵල ඵල දේ කියලා කෙනෙක් තුළ ඇති කරන මේ මූලික කම්මස්කතා සම්මා දිට්ඨියද සාධක නිදාන තමයි තම පදේ තියෙන්නේ. මේ ගාතාව මේ පඬිත වර්ගයට අයිති මේ ගාතාව සඳහන් වෙලා තියෙන්නේ කච්ඡායන තේර අපදාන ගාතාවක් වශයෙන් සර්වඥ ශාසනයේ ඒත දග්ගපාලියෙන් සම්මාන ලද ඒ කච්චායන මහා තෙරුණාංශයේ තේරාපදානේ නැත්නම් ඒ තේරුණ උපතිගතාවේ සඳහන් වෙන දෙයක්. මේ රජුරෝ තාම ඈත තගරචිකිනම් බුදු කෙනෙක් ඉන්න කාලෙක විශේෂයෙන්ම සම්මා සම්බුදු දෙක් නැති අන්තර්කාලික පහළ වෙච්චී කශ්‍යප බුදුරජාණන් වහන්සේ නමක් ඉන්න කාලේ දඹදිව දුප්පත් පවුලක ඉපදිලා තියෙනවා ඍජු වියන කුලයක චේතන ඉඳලා තියෙන විශාල පිරිසක් තී කාලේදී වර්ෂායුතුයේ වස්සසමිය සඳහා පසේ බුදුරජාණන් වහන්සේලා 1000ක් පමණ රජුරුවන්ගේ රාජවිද්‍යාලයට පැමිණලා රජුරුවන්ගේ ඉල්ලීමක් කරලා දෙනවා අපි කැමති මේ තුන් මාසෙ මේ වසන්ත වර්ෂා කාලය නිසා අපිට කුඩාරමක් නැත්නම් නිවස්නයක් තීනාසනයක් අවශ්‍යයි කියලා. ඉතින් ඒ රජුරෝ කියලා තියෙනවා අද විවක්මගුළු උත්සවයක් තියෙන නිසා මට අද නැත්නම් වහාම ඒ කටයුතු කරලා දෙන්නම් දෙන්න බෑ මම මට ටික දවසක් කියයි කියලා වැඩිට කරලා දෙන්න ඉතින් ඒ ඒ අසීබුදුරජාන් වහන්සේලාගේ පැත්තෙන් බලනකොට ඉච්ඡර කල් නෑ වස්සමාදන් වෙන්නේ ඒ නිසා ඒ ඇත්තෝ ඒ බුදුවරු ආපහු හැදිලා කියනවා රජුරවන්ට එහෙම පස්සේ දෙන්නම් එකට කිවිස ගන්න නැතුව ආපහු ගිහිල්ලා තියෙනවා. එතකොට මේ පේසේ කර්මාන්ත ගමහරහ ගිහිල්ලා තියෙනවා. එතකොට ඒකේ නායකයෙක් වශයෙන් හිටලා තියෙනවා මේක ඡායන ස්වාමීන් වහන්සේ පෙර ආත්මික වැඳලා අහලා තියෙනවා ස්වාමීන් වහන්සලා මේ පාරේ යනවා දැක්ක දැන් ආපහු යනවා දකින්න ඔබ වහන්සලා යම් කිසි එනතම් මොනියම් අවශ්‍යතාවයක් සඳහා පැමිණුණේ කාරණා එහෙම ඉෂ්ට වුණා කියලා. ඊට පස්සේ කියනවා මේ ඉතිරිට බස් කාර්යයේ සමාදන් වීමටයි රජුරන්ගේ උද්‍යානයේ ගියේ නමුත් රජුගේ කාර්යභාව නිසා අපිට සීනාසන ලැබලා දෙන්න පාවහ කරන්න බැරි නිසා අපි වෙනුවට සුදුස්තරක් හොයනවා කියනවා. ඊට පස්සේ කියලා තියෙනවා අවසරයි මට තියෙනවා දෙයම අවසරයක් වහන්සේලාට ආරාධන වසාරාධන කරන්න කියලා කියනවා අපි විශාල පිරිසක් ඉන්නවා. ඔබතුමා දුප්පත් එහෙම නැත්නම් විශාල පිරිසකට වැඩි කරන්න බෑ කියලා. ඒතකොට කියනවා ස්වාමීන් ඉරිසතින් දුප්පත් නෑ. අපි පවුල් 10000ක් විතර ජීවත් වෙනවා. අපිට එක පවුලකට එක ස්වාමීන් වහන්සේනමක් පර වෙන්නේ බරක් වෙන්නේ අපි සීනාසන පාස්කම් සලසන්න ශක්ති ප්‍රමාණයෙන් දානාදී කටයුතු කරන්න කියලා. ඉතින් පස්සේ පස්සේ බුදු දානසෙතනෙම නතර වෙලා මේ පේස කර්මාන්ත නායකයාගේ ආරාධනා බාරකට වස්වසලා යනකොට මේගොල්ල ඒ කාලය ඇතුළත තුන් සිවුරු වියලා මේ සාන්දරතු පූජා කළා තියෙනවා. ඉතින් ඒක විශාල බරපතල කුසල කර්මයක් ඒ වෙලාවේදී මේ අදිෂ්ඨාන කරගෙන තිනවා මටත් ඉදිරියේදී මේ වගේ හොඳට ධර්මයේ හොඳට වැටහෙන ධර්මයේ බී ගන්න පුළුවන් වික්ෂු ජීවිතයක් මට ලැබෙන්න ඕනයි කියලා කරමු ප්‍රාර්ථනාවක් කරනෝ තමයි අපේ ගෞතම සර්වචනන්සේගේ ශාසනයේ මහා කච්චාය නමින් යුවරයි ප්‍රාදේශීය රජ කසින් ඉපදිලා සර්වචනන්සේ ලෝකේ පහළ වුණා කියලා දැනගත්ත නමටම පැවිදි වෙලා ඊට පස්සේ විශාල බුදුහාමුදුරෝ යම්මාකාරකින් ගැඹුරු බණ දේශනා කරාද කච්චායන හාමුදුරෝ ඒක හොඳට සරලව අනිකුත් සංඛ්‍යා වංශවල තීරු කර දෙන්නේ ඉරපු සජීවමාන අතුආචාර්යන් වහන්සේ නම. ඉතින් මේ ස්වාමීන් වහන්සේ රාජකීයදකින් ඇවිල්ලා තියෙන්නේ අනෝජා දේවියත් රජුරුවන්ගේ බොහෝමත්ම අනෝජමලක් වගේ තාමත්ම ලස්සන රජපිසවක් එයත් පැවිදිලා කියනවා. එයත් මේ රජුත් එක්කම දිගටම සංසාරේ පෙරම් පුරාගෙන පින් කරලා ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ නිතරම මේ රජුරෝ පැවිදුණාට පස්සේ කච්චායන මහරතන් වහන්සේ විවේක වෙනකොටම නිතරම අහෝ සුඛං අහෝ සුඛං කියනලු මම මොන තරම් මේක සුඛයක්ද මොන තරම් සුඛයක්ද කියලා. ඉතින් අර පු탁ජන සංඝයා ඉඳලා කියනවා මෙයා ගිහි ගියත ඇල්ලවිලා ඉඳපු සැප රාජසප නැතිවීම නිසා මේ පශ්චාත්තාප වෙන්නේ. නිතරම ඒ විඳපු රාජසප ගැන කල්පනා කරලා උකටලි වෙලා කලකිරලා තමයි මේ අහෝසුකම් අහෝසුකම් කියලා කියන්නේ කියලා හිතාගෙන සර්වඥාස් කියලා චෝදනා කරනවා. නැත්නම් මතක් කරන අවසරය සඳහා අසවල් ස්වාමීන් වහන්සේලා පැවිද්දේ ඇලිලා භ්‍රමචර්යාව වීදීලා සන්තෝෂින් ඉන්න කෙනෙක් නිතරම පශ්චාත්තාප වෙනවා. අහෝසුකම් අහෝසුකම් කියලා තමයි කියන්නේ මේ හිතපු රාජසප ගැනයි මේ මතක් කරන්නේ කියලා. ඉතින් අතරම සරුවචන සරුවචන වංශේ දාන්නවා නමුත් සරුවචන වංශේ ඒ කච්චායන මහ ස්වාමීන් වහන්සේට වඩින්න කියලා ආර්දනා කරලා අහනවා මෙන්න මේ චෝදනාවක් තියෙනවා අනිකුත් මහණුන්ගේ අහෝසුකම් අහෝසුකම් කියලා නිතරම යතු ගැන පශ්චාත්තාප වෙනවා කියලා එහෙම නැත්නම් හිත උන් ප්‍රකාශ කරනවා කියලා මන් දෝත්සාහ වෙච්ච ගතියක් කලකිරිච්ච ගතියක් ගොටලි වෙච්ච ගතියක් තියෙන කැත්තද කියලා. ඒ කියනවා ඒ ආකච්ඡායන ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් මේ පැවිද්දේ තියෙන සැපේ නිසා ඒක චිත්තක්ෂණයක තියෙන හුදකලාව නිසා ඒක කුතිච චිත්තක්ෂණයක තියෙන සාසන සම්පත්‍ති කරගතිය නිසා සන්තුෂ්ටිගත ගතිය නිසායි මම අහෝ සුඛං අහෝ සුඛං කියලා කියන්නේ කිසි කෙනෙක්ගේ කිසි දෙයක ආධාරයක් උපකාරයක් නැතුව ධර්මයේම ලැබෙන මේ සුඛය විඳගෙනයි මම මේ අහෝසුකම් අහෝසුකම් කියලා කියන්නේ නැතු මේ යථාලාභ ගිහිසප රජසප හිතලා නෙවෙයි කිය. අනේ වේලාවේදී සර්වචනාංශේ ඒ ස්වාමීන් වහන්සේගේ චරිතයට දීපු චරිත සාතිකක් වගේ වශයෙන් තමයි මේ ගාතාව දේශනා වෙන්නේ ඒක තමයි අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ කටපාඩම් කරගෙන පස්සේ ධර්ම සංගායනා වෙලාවේදී මේක මේ ඒක ඇතුළු කරන්නේ ධම්මපදේ කියන ගාථා පොතට. ඉතින් ඒ නිසා මේ පදනමේ ඉඳගෙන නැත්නම් මේ පසුබිමේ ඉඳගෙන මේ නිදාන ඉඳගෙන අපි මේ ගාථාවේ අර්ථ අපි මේ ගත කරන භාවනා ජීවිතයට එහෙම නැත්නම් භ්‍රමචාරී ජීවිතයකට එහෙම නැත්නම් පැවිදි ජීවිතයකට එහෙම නැත්නම් පූර්ණ කාලිනව භාවනා කරන දවසක හරි ඉරිසකට කොහොමද සම්බන්ධ කරගන්නේ කියන සම්බන්ධතාවය බලන්නයි මම මේ ගාථාව ඉදිරියට තියාගත්තේ. මේකේ අවසාන පදේ සදා රමති පඬිතෝ කියලා සඳහන් වෙන නිසා මේක පඬිත වර්ගයට ඇතුල් වෙලා තියෙනවා. ඒකේ පළවෙනි පදේ තියෙන්නේ ධම්ම පීති සුඛං සේති. මෙතන මේ ධම්ම කියන පදේ මම හිතන කවුරුත් වගේ දාන දෙයක්. ඒක මේ ස්වභාව සංසිද්ධිය කියලා සමහරවල් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම බුද්ධ දේශිත පාලි ගැන්වීම කියලා සඳහන් කරන නැත්නම් හරිදී ධර්මයේ වශයෙන් උත් වැරදි අධර්මයේ වශයෙන් සමානට වර්ණනවා කෙසේ නමුත් ඒකට අංග සම්පූර්ණ අර්ථය පිළිච්ච සිංහල වචනයක් හෝ සිංහල අපි කෙලින්ම ධර්ම කියන විශේෂ ඉංග්‍රීසි වචනයක් වань බෑ ඒ නිසා ඉංග්‍රීසි ශබ්දකෝෂයටත් මේ ධර්ම කියන පදේ එහෙම ඇතුල් කරන්න වෙලා තියෙන පරිවර්තනයේදී ධම්ම පීති කිව්වහම අපිට මුගක් වෙලාවට ධර්මයෙන් උපන් ප්‍රීතියක් තමයි සටහන් වෙන්නේ. ඒත් මේ ගාථාවේ තියෙන ධර්මයේ විවති කියන වචනේ නැත්නම් ධර්මයේ බී ගන්නාලද ධර්මයේ নিমগ্ন වුණා වූ ධර්මයේ බොණ ධර්මයේ සන්තුෂ්ත වෙච්ච කියන අදහස. ඉතින් යම් කෙනෙක් පරියාති ධර්මයේ ප්‍රතිපatti ධර්මයේ ප්‍රතිවේද ධර්මයේ කියලා මේ ශාසනයේ තියෙන මේ ත්‍රිවිධ ධර්මයන්ගෙන් පිරුණා නම් බීගතරන් සන්තුෂ්ත වුණා නම් එයාට කියනවා ධම්ම පීති කියලා. ඉතින් අපි මේ ගත කරන ජීවිතයකදී අපිට මේක තුන් අවස්ථාවකදී අත්දැක ගන්න පුළුවන් ක්‍රමයෙන් එනිසා යම් ප්‍රමාණයකට මේ පළවෙනි කට්ටායම අත්දැකපු කෙනෙකුට ඊට සාපේක්ෂව ඊගාවට තියෙන මට්ටම ඊට පස්සේ අවසාන මට්ටම දල වශයෙන් අනුමාන වශයෙන් ණය විපස්සනාට හිතා ගන්න පුළුවන්. ඒකේ පළවෙනි කොට පරියප්ති වශයෙන් අපිට තියෙන පොතේ දැනෙනවා. අපි බුද්ධ ධර්ම විශයක් වශයෙන් ධර්මය විනය වශයෙන් දෙකට කඩලා බලනකොට ඒ විනය කොටස් අපි ගිහි ජීවිතයේදී පන්සිල් අටසිල් උපෝසත අටහඟ සීලය නවසිල් දස සීල් වශයෙන් සඳහන් වෙනවා. ඊට යටින් බයලජ්‍ය කියලා දෙයක් ආචාර ධර්ම වශයෙන් සමාජ ධර්ම වශයෙන් අපි සමාජයේ ජීවත් වෙනකොට සම්මත කරගෙන තියෙන ඒක වටන විනීත. ඒක ධර්මයේ වශයෙන් ගත්තාම ඒක චතුරාර්ය සත්‍යය, ආර්ය ශ්‍රාංග මාර්ගය, අනිත්‍ය සම්පාදය, එහෙම නැත්නම් රාග ద్వේෂ මෝහය, නැත්නම් සීල සමාධි ප්‍රඥාය ආදි වශයෙන් විවිධ විදියට අපිට අටේ පන්ති, නවයේ පන්ති, 10 පන්ති වෙනකොට බුද්ධ ධර්ම විශ්ය පස්සේ උගන්වනවා. ඉතින් ඒ ටික අපි දන්නවා ධර්ම කොටස්. අනේ ධර්මයේ කොහොමද අපි වී ගන්න කියන්නේ ඇසු විරු ඥාන කියලා ඉතර කියන්නේ. භෞසුත් ඥාන, කොටි දැනුම, තර්ක ඥාන කියලා. ඉතින් අපි ඒක ඉස්කෝලේ යනකොට මේ වගේ රටකදීච්ච අපි දහම් පාසල ඉගෙන ගන්න, පන්ති 20ක් වශයෙන් ඉගෙන ගන්නවා. ඊට පස්සේ පොතේපතේ ඒජීකේ ටෙලිවිෂන් එකේ බණ වශයෙන් ඉගෙන ගන්න මේ ඔක්කොම අපි එක වචනයට වටන්නේ සූත්‍රය කියලා. ඇසු විරු ඥාන කියලා මොකද ඉස්සර කාලේ තිබුණේ එකම ක්‍රමයයි දේශිකයන් වහන්සේ දේශනා කරන අනික්කත්ව අහන. අනිත් ඔක්කොම ශ්‍රාවකයෝ කියනවා මට තමයි වැටුනේ. අපි ඔක්කොම ਸਰවචනාසිකේ ශ්‍රාවකයෝ. මොකද ਸਰවචනසේ දේශිත ධර්මයට එක හඬින් නතු වෙලා අහන නිසා. ඉතින් ඒ දැනුම අතින් අපිට ඔක්කොටම අයිතියක් තියෙනවා. අපිට හිතා ගන්න පුළුවන් එතකොට ඒ ධර්ම ඥානියත් අනිකුත් සාපේක්ෂ ලෝකායත විෂය. ලෝකායත විෂය තන්නේ කරන තණ්හා මාන දිට්ඨිය වල බැඳිලා තියෙනවා. ඒක ඒකාන්තයෙන්ම ඒ විශේෂිකේ යන්න යන්න තණ්හා වැඩෙනවා මාන්න වැඩිනවා දික්කිය වැඩිනවා ඒ ලෝකායත વિશે විත කපලා නැහැ විස මරලා නැහැ ඒක තන්නේ කරම වසක් තියෙනවා එහෙම නැත්නම් තනි කර විසක් තියෙනවා ඉතින් ඒකෙන් තමයි අපි දැනුවත් වෙලා තියෙන්නේ ධර්මය ඒ වාගේම එකම භාෂාව පාවිච්චි කරන එකම ව්‍යාකරණය පාවිච්චි කරන එකම කමීර දිනු වෙනවා. නමුත් ඒකේ පුදුමාකාර විදියට විපින්න ගෙඩියක් කපනකොට විෂ තීත්‍යයින් කරනවා වගේ ධර්මයේ ධර්ම ඥානයේ බෞසුත ඥානයේ හොඳට මුක්තහ කරන්නේ වැඩෙන්න වැඩෙන්න ඉගෙන ඉගෙන ගන්න බෞසුත වෙන්න වෙන්න තණ්හාමාන දිටි කපන. ඉතින් මේ දෙක උඟ දෙනෙක් ගන්නෑ. මේ දෙනේ බුදෙන් ගන්නෑ. ඒ නිසා මේ ධර්මයේ මේ ඉගෙන ගන්නවා පඬිතුකම් වලට මාන්නකාරකම් වලට PhD එකට අර දැනුමට මේ දැනුමට. ඉතින් අද අපි ඉන්න වර්තමාන යුගයට එනකොට ඒක හොඳටම තේරෙනවා. ඒ වගේ දේවල් සඳහා වෙන් වෙච්චි විශ්වවිද්‍යාල අධ්‍යාපන ආයතනවල කොච්චර ඊර්ෂ්‍යා ක්‍රෝධමාන තියෙනවද? ওই කවුරුත් හිතනට වැඩිය ඒ ආයතනවල පුදුමාකාර ඊර්ෂ්‍යාවක් කරනවා. පුදුමාකාර ක්‍රෝධකින් වැඩ කරනවා. පුදුමාකාර මාන්නකාරකමින් වැඩ කරන්නේ. නමුත් ධර්මයේ තිය දැනගන්න ඕනේ ඒක නැති කරන්නයි අපි පොතේ දැනුම ලබන්නේ, බෞද්ධ භාවය ලබන්නේ. ඒ නිසා අර ධර්මයක තියෙන තණ්හා මාන දිට්ඨි කපන ගතිය අඩුවෙන්ම තියෙන්නේ මේ සුතමේ ඥාන. සුතමේ ඥාන තියෙන කරාට සෑහෙන දුරට ලෝකායත විශ්ය වගේම තණ්හාව වැඩෙන්න ඉඩ තියෙනවා. මාන්නේ වැඩෙන්න ඉඩ තියෙනවා. දික්ඛිය වැඩෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒකේ මුඛ්‍යාර්ථය ගත්තොත්, පරමාර්ථය ගත්තොත් ඒක කපන්නයි හදලා තියෙන්නේ. ඉතින් ඒක ධර්මයෙන් කරන කෘත්‍යය සුතමේ වශයෙන් බලනකොට ගොඩාක් වංචනික ධර්ම සහිතයි, ගොඩාක් ෂට ධර්ම සහිතයි, ගොඩාක් මායාකාරී ධර්ම සහිතයි. නමුත් ඒක නෙවෙයි ධර්මයේ නියෝජනය කරන එකම ක්‍රමයේ ඊගාවට තියෙන අචින්තාමය ඥාන කියලා අර විදිහට ලෝකායත විශ්යන්ගේ තණ්හාමාන දිටි වඩනෝය ධර්මයෙන් තණ්හාමාන දිටි විරුද්ධව යන්නේ තියෙන්නේ ඒ නිසා මේ ධර්මයේ ඉගෙන ගන්න ඉගෙන ගන්න තර්ක කරන්න කරන්න ණය ක්‍රමයට බලන්න බලන්න මේකේ තණ්හාමාන දිටි අඩු කරන පැත්තට සරුවචන් වහන්සේ මොනතරම් පියවර අරගෙන තියනවද ආරක්ෂක ක්‍රම අරගෙන තියනවද කියලා පොතේ දැනුමට වැඩිය චින්තාමය ඥාන කරන්න යන ගියාම සංසන්දනාත්මකව ණය විපස්සනාට ගියාම ආකාර පරිවිතක්කයට ගියාම තේරෙනවා මේ නිසා ලෝකායත විශේෂ තණ්හාමාන දිටි බරයි ධර්මයේ ඒකේ විෂ කපලා තියෙනවා ඒ සඳහා ඒක ඉදිරිපත් කරන අමුතුම ව්‍යාකරණකින් අමුතුම භාෂාවකින් අමුතුම පසුබිමක් සහිතව කියලා ඒ හොඳට හිතලා බලනකොට ඒක දර්ශනීයට දාලා බලනකොට එහෙම නැත්නම් ණය විපස්සනාවට දාලා බලනකොට එහෙම නැත්නම් තර්ක විතර්ක වලට දාලා බලනකොට නැත්නම් ආකාර පරිවිතක්කයට දාලා බලනකොට තේරෙනවා මේ සුත්තමේ ඥානීය තිබුණ පළියට ඒ කෙනාගේ තණ්හාමාන දිට්ඨි කැපෙනවා කියලා සාතිකයක් නැහැ ඒ පුද්ගලයාට චින්තාමය ඥාන නැත්තම් ඒ පුද්ගලයාට ණය විපස්සනාව නැත්තම් ඒ නිසා මූලික පාඩම වශයෙන් පටන් ගන්නවා වශයෙන් සුත්තමය ඥානය ඇතුව ඒක කන්නරේ තියා ගන්න ඕනේ ඒක දියුණු පවුණු කර ගන්න ඕනේ චින්තාමය ඥානවල. එතකොට චින්තාමය ඥානවලට යනකොට සුත්තමය ඥානයේ තියෙන අර ප්‍රසාද සද්ධාව දකින්නට ඇති වෙන පැහැදීම කුසල ඡන්දයක් බවට මෝරනවා. ශ්‍රද්ධා චෛතසිකය සුතමී ඥානදේශ කරන්නේ අමූලික ශ්‍රද්ධාවක්. ප්‍රසාද ශ්‍රද්ධාවක්. එතන ඉන්නකොට ඒ මුලදී පේන. අනිත් පැත්තනකොට ශ්‍රද්ධාව නැහැ. එහෙම නැත්නම් ඒක තණ්හාමාන දිට්ටි නැත්නම් අලෝභ දෝසාමෝහ පදනම් කරගෙන නෙවෙයි සුතමී ඥානයේ ශ්‍රද්ධාවට දින එක අමූලිකයි. මූලික සුදුසුකම් නැහැ. නමුත් චින්තාමය ඥානයට යනකොට එයාට හිතෙනවා මේ ඉගෙනගත්ත ධර්මය ක්‍රියාවත් කරන්නේ නැතුව තියෙන තාක්කල් ගුරුගේ පිටේ අකුරු බැඳා වගේ ඒ මනසට කිසිම අයිතිවාසිකමක් නැහැ. ඒ නිසා මේක ක්‍රියාවත් කරන්න ඕනේ. කරබැලීමේ ආශාවක් පහළ වෙනවා. මේ අනුව යෙදෙන්න ඕනේ කියලා හිත ඇතුලේ පුංචි පරිවර්තනයක් ඇති කරනවා චින්තාමය ඥානෝට යනකොට. එහෙම නැත්නම් කියන්න පුළුවන් යම් කිසි කෙනෙකුට එහෙම කරබැලීමේ ආශාවක් පහළ වෙලා නැත්නම් එයා තාම බාලාංශපන්ති ඉන්නේ. එයා තාමත් ඉන්නේ සුතමේ ඥාත්මට්ටමේ. හැබැයි ඒකෙන් බහුසුත වෙන්න පුළුවන්. එයා විශ්වවිද්‍යාලයක මහාචාර්ය කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් කුලපති කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි කොහොම කරත් බూరుවෙත් තමයි බැඳගෙන තියෙන පොදියත් හකුරු තමයි. යම් කිසි කෙනෙකුට ඒ කරබැලීමේ ආශාවක් ටිකක් හරි ආවනම් අන්න මොලේ පෑදීගෙන එනවා. එතකොට ඒකට කියනවා සද්ධාව කුසල ඡන්දය බඩපත් උනායි කියන. එතකොට එයාට ගායක් එනවා, උණක් එනවා. කර බලන්න. ඉතින් එතකොට ගියක් වශයෙන් කරනවා නම් සුත වේඥාණය ගියෙකුට කියන්නේ දානෙ දෙන්න සිල් රකින්න භාවනා කරා. ප්‍රතිපදාව ගන්නනේ දාන සීල භාවනා වශයෙන් ගිය උපාසක උපාසිකාව. නමුත් මේ චින්තාමය ඥාන මොරවුන්ට ගියාට පස්සේ එයාට දාන කතා නැහැ. එයාට තියෙන ප්‍රතිපදාව පෙන්වන්නේ සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා. තාම සීලයක ඉක්මීමක් හැදියාවක් සීතල ගතියක් නැන්නම් එයා තාම සුතමේ ඥාන මට්ටමේ ඉන්නේ පොතේ ගුරෙක් පමණයි නැත්තම් මේ පොත්ගුල්ලෙක් ධර්මයේ කිසිම රසයක් විතර නෑ සර්වචනanse දේශනා කරන්නේ අනුන්ගේ හරක් බලන කොපල්ලෙක් විතරයි. එයාට කිසිම පස්කෝ රසයක රසයක් නෑ. එයා බද්දලයක් බත්තික හම්බ වෙන හරක් බලනවාට හරකුන්ගේ අස්කෝ රස ලැබෙන්නේ හරක් අයිතිකාරයන. ඉතින් ඒ වගේ එතන ඉඳලා ධර්ම රසය ලබන්න නම් සීල ශික්ෂා තමයි ගෙපිල වගේ, පඩිය වගේ, එලිපත්ත වගේ තියෙන්නේ. ඉතින් කුසල ඡන්දය ආපු ලකුණ තමයි නැත්නම් කුසල ඡන්දය සිතට ඇතුල් වුණා කියන ලකුණ තමයි අඩුම ගාණ සීල ශික්ෂාවක පිළිටනවා. නිත්‍ය පංචශීල, පොය අටශීල, දසශීල එහෙම නැත්නම් අදි සීල ශික්ෂාව සඳහා නිතර එළඹ වාසය කරනවා, පෙළඹ වාසය කරනවා. ඒක දිනුවක් නැත්නම් ඉතින් පැහැදිලිවම පේන්න තියෙන්නේ මේ ණයටගත් එකක් වශයෙන් අනුගේ ණයට හරක් වළන කෙනෙක් වශයෙන් වැඩ කරන මිසක පස්පෝරසේකයි කියක් ලබන්නේ නැහැ. ඒ නිසා චින්තාමය ඥාන මට්ටමට ගිහිලා කුසල ඡන්දේ පහළ වුණාට පස්සේ ඒකට අඩු ගානේ හිතනවා මට මේ ධර්මයේ පිහිටින් කය වචන දෙකවත් හික්වා ගන්න බැරිද? එහෙම බැරි නම් නරක නමක් පාවිච්චි කරන්න වෙනවා තීසනට. මේ කය වචන හික්මුණාට පස්සේ තමයි මනුෂ්‍යකම මෝදු වෙන්න බලන්න. ඒ කය වචන හික්මෙන්නේ නැතුව ධර්ම ඉගෙන ගත්තත් ලෝකායත විශ්ය ඉගෙන ගත්තත් මුර්ගයා කියන නම පාවිච්චි කරනවා. නැත්නම් සතියකුත් නැහැ, සමාධියකුත් නැහැ. කය වචන දෙකේ සීතල ගතියක්, හදියාවක්, මාත්ම ගතියක්, සංස්කෘතියක් නැහැ. කුසල ඡන්දය ආවම ඒකට වග වෙනවා. ඒකට කියන අපි සදාචාරාත්මක වගවීමක් කියලා. එහෙම නැත්නම් ආචාර ධර්ම වගේක් තියෙනවා. සමාජයේ තියෙන නීති කඩන්න යන්නේ සීපත කඩන්න යන්නේ අරසකන. මේ අරසා කරනකොට ඒ මනසට ඇති වෙන ගුණය තමයි හික්මෙනවයි කියලා කියන්නේ. සීලාචාර වෙනවා. ශික්ෂිතයි කියලා කියනවා. ඒ නැති කෙනාට අශික්ෂිතයි කියලා කියනවා. සමාජයේ කෙනෙක් තමයි අශික්ෂිතයි කියන්නේ. අශික්ෂිතයි කියලා කියන්නේ කිසිම ශික්ෂාවකට යට වෙන්න කැමති නැහැ. කාමෙන් තරයි. ඉතින්සා චින්තාමය ඥාන මෝරලා කියන යම් ප්‍රමාණයක්. ඒතර සුතේ වයින් ඇහිච්ච දේවල් අරකට මේක ගලපලා රීකී ක්‍රමයට හෝ ගෝලීය ක්‍රමයට එකිනෙක තියෙන අන්තර් සම්බන්ධතා තේරෙනවා. ඒ වගේ මෙයා වග වෙලා තියෙන අඩුම ගාණ සීල ශික්ෂාවෙන් ඊට පස්සේ යා යම් දවසක මේ සීල ශික්ෂාවට කරපු ආයෝජනය නිසා මට මේ තරම් සදාචාරයක් මේ තරම් අන්තර් සම්බන්ධතාවයක් මේ තරම් කරදර නැති පාරක් මේ තරම් හිතට සාන්තියක් සුඛ ජීවිතයක් ලැබුණයි කියලා අත්දකින්න පටන් ගන්නකොට යා ප්‍රඥා භාවනාවකට නැත්නම් සුත්තමේ ඥානෙ, චින්තාමේ ඥානෙ, භාවනාමේ ඥානකට යන්න පටන් ගන්නවා. ඒකට අපි ප්‍රතිවේදී කියලා කියනවා. මේ ජීවිතේම සිල්ලකලා, මේ ජීවිතේදිම සීතල වෙච්ච කෙනා, මේ ජීවිතේම හික්මෙච්ච කෙනා, මේ ජීවිතේම සදාචාර සම්පන්න වෙච්ච කෙනා, මේ ජීවිතයේ මහත්ම ගතිය කරනට අපි කියනවා එයාට ප්‍රතිවේදයක් තියෙනවා කියලා. අත්දැකීමෙන් කියන්නේ. ඉතින් අත්දැකීමෙන් කියන්න පුළුවන් වගේ අඩුම ලංශ තමයි සීලය. නමුත් ඒ සීලයක ඉඳගෙන සිල්ලතුන් හැසිරීමෙන් අදි සීල ශික්ෂා යෙදීමෙන් ආර කියන සුතමේ ඥාන, චින්තාමේ ඥාන, භාවනාමේ ඥාන දිනු කරන්නට ප්‍රගතිශීලී හැඟීමක් ඇති කෙනාට අනිවාර්යයෙන්ම තේරෙනවා මේ සිල්ල තුන් අතර තාරාතිරම් මැනෙන්නේ වඩා සමාධිය ඇති කෙනා හරහා. සමාධිය වැඩි කෙනා සිල්ල තුන්ගේ වැඩි මහල්ල. සීල නැති අය අතර සීල සීලවන්තය වැඩි මහල්ල. අපි සාමාන්‍ය පැවිදි ජීවිතේ රහත් වෙච්චි සාමණේරයා පෘථග්ජන වූ උපසම්පදා භික්ෂුවට වඳිනවා. මොකද උපසම්පදා භික්ෂුව කල්යතෝ සිල් සමාදන් වෙලා තියෙනවා. උපසම්පදාව තමයි බලන්නේ රහත් ගම නෙවෙයි. ඒ නිසා සීලයට සලකනවා. නමුත් සිල්වතුන් අතර තාරාතිරම් එනවනම් ආර්ය ලෝකේ තාරාතිරම වැඩි සමාධිය තියෙන එක නම් කොහොමඩක්වත් පිළිසෙන ආයකත්වයකට තල තුනකම වලපත් වෙනවා. ඒ නිසා සීලය රකින්න ලුඩු මිරිස් කරන මනුස්සයර තේරෙනවා මේ සීලේ තියෙන සමාධියටයි අවිපටිහාරත්හය ආනන්ද කුසලාන සීලානි කියලා සරුවචන්දේ සඳහන් කරනවා සීල කුසලය කියන එක. සීලේ දක්ෂ කෙනාට සීලේ දියුණු දවසින් දවස දියුණු වෙන එකට විපිලිසරකම නැති වෙනවා සමාධිය වැඩෙනවා. ඉතින් විපිලිසරකම නැති වෙනවා කියලා කියන්නේ ඒකාග්‍රකම ඒකෝදි භාවය වැඩෙනවා. ඒ නිසා ඒකෝදි භාවයේ නොවැඩෙන ඒකාග්‍රතාවයට යන්නේ නැති සීලයක් කියලා කියන්නේ මොකක්ද හිල්ලච්ච වාජනේ පුරෝප වතුරක් විතරයි. හිල් හිල් තියෙන වාජනේ කොච්චර වතුර පිරෙව්වත් හිටින්නේ නැහැ. ඒ වගේ සීලේ මොකද්ද අඩුවක් තියෙනවා. සීලේ වතුර අල්ලනවා නම් එකතු වෙනවා නම් බාධනේ. එන්න එන්න තල තුනා ශික්ෂිත විපිලිසරකම නැති අසහනෙන්තර ආතතියෙන්තර කෙනෙක් වඩපත් වෙනවා. ඉතින් ඒ ශික්ෂාවට අපි සමාධි ශික්ෂාව කියලා කියනවා. ඒතකොට මේ සමාධි ශික්ෂාව වැටෙන්නේ සුතමේ ඥාන, චින්තාමේ ඥාන ඇති, චින්තාමේ ඥානෙ හෝ මේ ජීවිතේම තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතේ යම් යම් ප්‍රතිඵල නෙලාගත්ත ඒකෙන් තමයි විශ්වාසය ඇති වෙච්ච එකන දිගටම සමාධිය පෙරදෙනවා. ඒ සමාධිය පිළිබඳව මේ ධම්පද කතාවට සාපේක්ෂ කොටස ගත්තොත් දාලවසයෙන් කියන්න පුළුවන් විවිධ අරමුණු දිගේ දුවන කාමච්ඡන්දේ වෙනුවට එක අරමුණකම බොහෝ වේලාවක් සිටින්න පුළුවන් ඒකෝදි භාවයේ වැඩේ. ඒකාග්‍ර භාවය වැඩෙනවා. ඒකට අපි සමාහිත හිත කියලා කියනවා. සමාධි හිත කියලා කියනවා. ශික්ෂිත කියලා කියනවා. ඉතින් ඒ නිසා යම් කෙනෙකුට සීලයක පිළිතලා ඒක ඉරියව්වක ටික වෙලාවක් ඉන්න පුළුවන්. එනසම් ඒ ඉරියව්වේ ඉන්නකොට ප්‍රසිද්ධ වෙන ඉරියව්ව විසින් ප්‍රසිද්ධ කරන යම් අරමුණක හිතියට වැඩි වෙලාවක් ඉන්න පුළුවන්. ආන්නේ ගතිය එනවනම් හිතේ මේ සමාධි ශික්ෂාවක් ආම්බාං ගතියක් කීකට ගතියක් වේ. ඉතින් අපි මේ වගේ තැනකට එකතු වුණාම අපි කියනවා නම් පූර්ණ කාලීනව භාවනා ජීවිතයක් ගත කරලා කියලා ඒක සීල ශික්ෂාව නෙමෙයි සඳහන් කරන්නේ. සීල ශික්ෂාව පිළිහිටලා කරන මේ සමාධි ශික්ෂාව. ඉතින් සමාධි ශික්ෂාවේදී අපිට පුද්ගලිකව වැටෙන්න ඕනේ සාමූහිකවත් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. මට ඉස්සර එක ඉරියව්වක මෙච්චර වෙලාවක් හිටින්න බෑ. මට එක අරමුණක මෙච්චර වෙලාවක් ඉන්න බෑ. අන්න එවැනි අසමජ්ජාති හිතක් තිබුණාම දැන් ඊට වැඩි චිත්තක්ෂණ ගාණක් එක ඉරියව්වේ ඉන්න පුළුවන්. ඊට වැඩි චිත්තක්ෂණ ගාණක් ඒ ඉරියව්වෙන බව දානවා. දාන්න බවට අත්දැකීම් සහිතයි. අත්විඳීම් සහිතයි. මෙන්න මේ අරමුණේ මම හිටිය කියලා දානවා. ආන්නේ විදිහට මේ සමාධියේ වැඩෙන වර්ධනය කිසිම දවසක ඒ සඳහා අපකප වෙලා කෙරුවේ නැත්නම් නිකන් වැඩෙන්නේ නැහැ. අපේ හිත කවදාකවත් බුදුබණක් අහලා බුද්ධාණු බුදු උපදේශකට අනුව බුදු ප්‍රතිපදාට කටයුතු කරන්නේ නැත්නම් හිත හැමදාම නන්නත්තර අරමුණු වල නන්නත්තර වෙන එකයි කරන්නේ. ඒ නිසා කොච්චර දැනුමක් තිබුණත් කොච්චර උගත්කම් තිබුණත් කොච්චර ලස්සන වුණත් කොච්චර නිරෝගී වුණත් කොච්චර දරුණු වුණත් ඒ හිත නන්නත්තාරම. එන්නේ එන්නේ එන්නේ වැඩි. ඒ නන්නත්තාරකම වැඩි. ඉතින් එවැනි හිතක් අර ඒක ආරමුණක පවත්වාගෙන යෑමේදී ඒකෝදි භාවයටපත් කිරීමේදී ඒකාග්‍ර භාවයටපත් කිරීමේදී විශේෂ ශිල්පකමක් තියෙනවා. අපි ඒකට සමාධි ශික්ෂාව කියලා කියනවා. එතන සමාධිය වැඩිම සමතය පස්සද්ධිය ඒකෝදි භාව කියන වචන අපි පොත්වල සඳහන් කරනවා ඉතින් ඒක භාවනා ලෝකයේ සියලු සම්පත් වලට වඩා වටිනා කළ සම්පත. එක විදියට සමාධිගත වෙන්න පුළුවන්. එක ඉයව ඉන්න පුළුවන්. එක ආරමුණක ඉන්න පුළුවන් නම් ඉතින් ඒක සමහර විටක ප්‍රමාණික වල ඕනෑට වැඩි මේ තණ්හා කරන ගතිය නිසා මේ සමාධියට මේ ඒකෝදි භාවයට ඒ කිනා ඒ ඒකෝදි භාවයෙන්ම ශාසනය වශයෙන් සලකගෙන ඒක නැති වුණොත් හුඟක් චිත්ත පීඩ ඇති කරන ඒක ලැබුණොත් සියල්ල ලැබුණා වගේ හිතාගෙන ඒ දඟලන උණක් තියෙනවා මායාවක් තියෙනවා ඡටගතියක් තියෙනවා පංචනික ගතියක් තියෙනවා අන්න ඒක තේරුම් ගැනීමට කියනවා ප්‍රඥා භාවනාව සමාධිය වඩලා ඒ සමාධිය වීර්යයත් එක්ක සමබර කරන්න දන්නේ නැත්නම් ශ්‍රද්ධාව ප්‍රඥාව සමබර කෙරුවේ නැත්නම් ඒ සමාධිය ඒකේනා කුසීත භාවයකට නිදිපත් භාවයටපත් කරලා ඒ කෙලස් කපන වැඩපිළිවෙලින් දුරුවන් කරනවා. ඒ නිසා සමාධියම නෙවෙයි සමාධිය අවශ්‍යයි. ඒ අවශ්‍ය ප්‍රමාණයට සමාධිය ඇති කරගෙන ඊට පස්සේ මේ ආශ්‍රව ඡේ කරන තැනට ඊට පස්සේ මේ කෙලස් කපන තැනට ඊට පස්සේ මේ මතුවෙන මතුවෙන කෙලෙස් මේකයි කියලා දැනගෙන දැක දැක දැන දැන ගෙවම් කරන ක්‍රමයට ඥානතෝ භික්කවේ අස්සතෝ ආසවාණං khයං වදාම් කියලා මතුවෙන මතුවෙන කෙලෙසේ මේකයි කියලා දැනගෙන ඒක ඇති වෙනකොට බයයි නමුත් ඒක තියා හතර සතියෙන් බලනකොට ඒකට ගෙවෙනකොට ඇති වෙන තමන්ට ඒ සතුට ඒ ප්‍රීතිය ඒ ප්‍රමෝදය තමයි මේ අහෝසුකම් අහෝසුකම් කියලා කියන්නේ. ඒ කියන්නේ කෙලස් නැතිව කුසීතකමට පැත්තකට වෙලා සමාධි සුඛය නෙවෙයි. ඊට පස්සේ ඒ විදිහට හදාගත්ත සෞඛ්‍ය සම්පන්න හිතක් ඇතුව ධර්මයේ සීල ශික්ෂා ඊතිවාසිකමක් කියන සමාධි ශික්ෂා ඊතිවාසිකමක් කියන එන්නේ දෙක අතේ තියාගෙන නැත්නම් ආයුධ සන්නද්ධව සන්නා සන්නද්ධව තමන්ට රාගයක් එන නැත්නම් සද්දයක් ඇහිලා නුරුස්නා ගතියක් එන නැත්නම් හිතවිලි එනවයි කියලා චෝදනාවක් එන ඒ වෙනත්නම් වේදනාව එනවයි කියලා ප්‍රශ්නයක් තියෙනවා ආභූත චෝදනාව එනවා নানা ආකාර දේවල් ජීවිතේ එනවා ඒ එනකොටම මේ මනුස්සයාගේ හිත මුසුප්පු කරගෙන බැගෑ වෙලා හීනමාන කරපත් කරන මේ කෙලෙස් වල තියෙන දවන තවන ගතිය. මිලාන කරන ගතිය. ඒ මිලාන කරන ගතිය පුරුෂයාගේ පුරුෂ ශක්තිය, අදිෂ්ඨාන ශක්තිය, චිත්ත ශක්තිය විනාශ කරනවා. ඉතින් ඒ නිසා උඟ දෙනෙක් කෙලෙස් එන්න ඉදිරිපත් වෙන නැම්මෙදීම යටත් වෙලා දණින් වැටිලා අඬාව ගන්න පටන් ගන්නවා. ඒකට හුඟක් වෙලා හේතු වෙලා තියෙන ප්‍රඥා ශික්ෂාව නැහැ. එයා අර ඒ කෙලෙසි එනකොට මෙච්චර සිල්වන්ත මට මොකටදයි මේ කෙලෙසෙන්නේ මේ කරදරේ ඉන්නේ ඇයි මෙහෙම අමෝරාවෙන් දුක් විඳින්න ලැබෙන්නේ බැනුම් ගන්න ලැබෙන්නේ ඇයි මට ද්වේෂය එන්නේ මෙච්චර සමාධිය තියේදී කියලා හිතාන ඉන්නවා සීලයෙන් සමාධියේ ඒ කෙලෙස් පිළිබඳව අරසාව දෙයි කියලා. නමුත් මේ දෙකෙන්ම මේ ප්‍රඥා ශික්ෂාට සුදුසුකම් ලැබලා දෙනවා මිසක් ආ ප්‍රඥා ශික්ෂාවේ ආනිසංස සීලෙන් සමාධියෙන් දෙන්නේ නැහැ. ප්‍රඥා ශික්ෂාවේ ආනිසංස තමයි මම දැන් වෙන කෙනෙකුට වැඩිය ආඩ්‍යයි මම දැන් සන්නා සන්නත්තයි මලක සීල තියෙනවා සමාධිය තියෙනවා මෙවැනි කෙනෙකුට කෙලෙසෙන්න එපයි කියලා හිතුවොත් ඒක මරිකම මෝඩකම අවනක ඒක ආත්මිත්‍යා දෘෂ්ටිය කෙලෙස් එනේක කෙලෙස් වල හැටි කෙලෙස් වල නෑ විලිලජ්ජාවක් මේ පිරිසුදු තැනට යන්නේ අපිරිසුදු තැනට යනවා ඒක සරයක් කියලා පෙරදුණයි කියලා කෙලෙස් වල ඒ ලැජ්ජනතිකම තමයි කෙලෙස් කියන්නේ නිසා කෙලස් පැමිණීමට 100 100ක් දොර ඇතල. මෙන්න මේ කෙලස් පැමිණෙනකොට මේක මේ මේ හේතු ධර්ම නිසා පැමිණුණා. නැත්තම් සහේතුකවයි පැමිණෙන්නේ. ඒ පැමිණිච්ච කෙලෙසයේ හේතු නැතුණාට පස්සේ ඒක නැති වෙලා යනවා මට තටමන්න දෙයක් නැහැ. මට තියෙන්නේ මේ මතුවෙනකොට වැටෙන හිත වට ගන්නවා ඒක දැනගෙන හිත වට ගන්න නැතුව නැත්නම් හිත වැටච්ච බව දැනගෙන ඕක පොඩ්ඩක් ඉවසගෙන ඉන්න එතකොට ඔක නැති වෙන නැම්මට යනවා ඔක්කොම නොමිලි කරලා. එතකොට අහෝ සුඛ අහෝ සුඛ අහෝ සුඛං කියන්නේ හිතෙනවා. මේ බුදුන්ගෙන් කෘත්‍යයක් ඉෂ්ට වෙනවා, ධර්මයේ කෘත්‍යයක් ඉෂ්ට වෙනවා, සංඝයා කෘත්‍යයක් ඉෂ්ට වෙනවා, සීලේ කෘත්‍යයක් ඉෂ්ට වෙනවා. එතකොට තමයි තේරෙනවා මේ ප්‍රඥා ශික්ෂාව කියන එක එක පැත්තෙන් වර්ණ ගන්න පුළුවන්. විත පැමිණෙන දුකට පශ්චාත්තාප නොවී සිටීම. පැමිණි දුක පැණි 10 කියලා බාර ගන්න. එතකොට යාට පැමිණි දුක එන නැම්මේදී ඇති වෙන දරත ගතිය එන නැම්මෙදී ඇති වෙන දැවිලි තැවිලි ගතිය නැතුව නෙවෙයි. එයා දන්නවා දැන් තමයි ඔන්න මට සීලෙන් සමාධියෙන් වැඩ ගන්න පුළුවන් කියලා දැනෙන්නේ. මම දැන් තමයි සක්නට එළිබිලා තියෙන ඔන්න සතුරා ඉදිරියට ආවා. මෙතනදී අභීතව ධර්මයට මුණ දෙනවද නැත්තම් තත්වක වැඳලා දණින් වැටිලා අනේ මට අබේ දීපන් කියලා ජාතිය පාවා දීලා තමන්ගේ පෞෂත්වය පාවා දීලා සතුරට ජය දෙනවා. ඒ එතනදී ප්‍රඥා ශික්ෂාවේ ප්‍රඥාව කියලා කියන්නේ එහෙම නැත්නම් දැනුම කියලා කියන්නේ මේ කෙලෙස් එන හේතුවමයි කෙලෙස් යන්නේ තියෙන්නේ. කෙලෙස් මතුනේ යම් හේතුවකින් නම් හේතුව සියල්ල අනිත්‍යයි සියල්ල දුකයි. ඒ දුක් සහිත හේතුලින් හටගත්තා වූ මේ කෙලෙසය මේ වේස මේ ධර්තය මේ තැවිලි තැවිලි නැති වෙන වෙලාව වෙනකන් හිත වට ගන්න නැතුව ඒක දිහා බලانے හිටියොත් ඒ කෙලස් ගෙවෙන හැටි බලනකොට උතුම සතුටක් එන්න පටන් අර ගන්නවා මේ අම්බරවගෙන අකුණු ගහගෙන සුරිසුරන් හදාගෙන මහා කුණාටුවක් එන්න හදනවා වගේ ගොරවගෙන ආවට වැස්සට පස්සේ පුදුමාකාර සාන්තියක්. කෝඩේට පස්සේ වට වැසි වැස්සට පස්සේ තියෙන සාන්තිය. මේ සාන්තිකර අවස්ථාව මට ගන්න බෑ. මට රකුණු ගස්සන්නත් බෑ. මට සුළුසුළුම් වස්සන්නත් බෑ. මට ගොරවන්නත් බෑ. ඒ ගොරවන එක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් දඟලන්නේ නැතුව ගෙරුවට පස්සේ කොහොමද කසාන්තියක් ඒ සාන්ති කරපැත්තට යනකොට බලාගෙන ඉන්නකොට හිතෙනවා මේක දිහා බලාගෙන ඉඳලා මේකට මුහුණ දෙන එක නම් මහා විශ්ව ශක්තියක් ඇති ඉන්ද්‍රජාල ශක්තිය ඇති කෙනෙක් මෙයා ගොරවන එක නැති කරන්න හයියක් තියෙන කෙනෙක් අකුණු ගන්න එක නැති කරන්න හයියක් තියෙන කෙනෙක් මේ මනුස්සයාට ඔක්කොම කරන්න ඕනේ නෑ. මේ මනුස්සයා දන්නවා ගොරවන්න යම් හේතුවක් තිබුණා නම් ඒ හේතු නැතුණා පස්සේ ගොරවිල්ල නතර වෙන්නේ මම නිසා නෙවෙයි. අකුණු විදුලි ගහන ශක්තියක් තියෙනවනේ අකුණු විදුලි ගහන ශක්තිය උනාට පස්සේ ඒක නතරනේ මම නිසා මම මේ අකුණු ගහන වෙලාවට අඬන්නේ තියෙක විතරයි මගේ එකම තියෙන ලක්ෂණ. ඒකයි මේ ප්‍රඥා ශික්ෂාව කියලා කියන්නේ. ඒ වගේම ඒකේ ඉන්නේ යන්න බව දන්න නිසා යන නැම්මට බලාගෙන යන නැම්මට සාදරව බලන්න පුළුවන් නම් ඒක නාට දැනෙනවා මේ සියලු ශක්ති යම්තාක් හානි කරද, දවන සුළුද, තවන සුළුද ඒ ශක්තියින් ඒ වැඩේ ඉවර කරලා යනකොට ඒ තරම්ම සාන්තිකර තත්වයක්, ඒ තරම්ම සුඛිත තත්වයක්, ඒ තරම්ම මොදිත තත්වයක් තියෙනවා. නමුත් අපේ නුපුහුදු මනස නිසා, පුහුදු මනස නිසා නුපුරුදු මනස අර දුක එනකොටම අපි වේගිලා අඬවෝ ගාගෙන විකසිත වෙලා මුකුලිත වෙලා පස්ස ගන්න යනවා අපි කවදාකවත් ප්‍රඥාව උරගා බලන්නවත් නැහැ. ප්‍රඥාවෙන් කරන ත්‍රිවසන එක විතරයි ඊට පස්සේ ඔබ නැවෙන්නේ නැම්මට යන නැම්මට ගියාට පස්සේ සියල්ල ක්ෂය වෙනවා. සියල්ල වැය වෙනවා. සියල්ල නිරුද්ධ වෙනසුළුයි. ඒ ක්ෂය වීම වැය වීම නිරුද්ධ වීම කරන දෙයක් නෙවෙයි. බලාගෙන ඉන්නකොට කෙරෙන දෙයක්. අන්නේ ගොරවාගෙන අබාගෙන එනකොට නෑනා වගේ නොදැක්ක වගේ බලාගෙන ඉන්න ගතිය තමයි තපස කියන්නේ. ඒකට තමයි ඉවසීමේ ශක්තිය කියලා කියන්නේ. මෝරච්ච ගතිය කියලා කියන්නේ. තාදී ගුණය කියලා කියන්නේ. නොසලන ගතිය කියලා කියන්නේ. ඒකට සීලය සමාධිය යොදවන. ඒ අම්බරවගෙන එනකොට සුලිසුලන් අපාගෙන එනකොට බොරවගෙන එනකොට ඔය කොච්චර කිව්වත් ඔය බොරවන් තරම් වහින්නේ නැහැ. කොහමඩක්වත් වහින්නේ නැහැ. නමුත් අකුණට බය මනුස්සයා නම් එතකොටම කණි ඇඟිලි ගහගෙන බය වෙලා heart attack වෙලා වැඩේ වෙලා ඉවරයි. ඒක නිසා ඒ දේ කරන්න සීල ශික්ෂාව ඕන. ඒ දේ කරන්න සමාධි ශික්ෂාව ඕන. අපි එතන වාංගු වෙනවා සීලයට සමාධියට මරණවන පරිච්ඡය මම ඉන්නේ සීලෙක. මරණවන පරිච්ඡය මම හිත සලා ගන්නෑ. නමුත් හොඳටම දන්නවා ඕම හිතියට මොකක්වත් වෙන්නේ ඔක ගෙවම් කර වෙලාවට එනකොට ගෙවෙන වෙලාවට ඡේ වෙන වෙලාවට එනකොට අර පුදුම බලවේග විශ්ව ශක්ති සියල්ලම නිකන් බල්ලෙකුට ඉජුජු කියනකොට ළඟට එනවා වගේ කීකරුවා. එතකොට පුදුම සුඛයක් දැනෙන්න පටන් අර ගන්නවා. අහෝ සුඛං අහෝ සුඛං මේ කච්චායනාන්දරට රජ කෙනෙක් වෙලා ඉඳලවත් විධානය කළේ වයින් කරන්න බෑ. අඹාගෙන එනකොට කරබනීට ඊට පස්සේ එයා හේන ඔක්කොම අයින් කරගන්න. අයින් කරනකොට දැනෙනවා ධර්මික ශක්තිය. එතන මේ ඉවසීමේ ශක්තිය. එහෙම නැත්නම් මේ විපස්සනා ශක්තිය. එහෙම නැත්නම් මේ ධර්ම ශක්තියක්. එතකොට අහෝ සුඛං අහෝ සුඛං කියලා කියන තු බුදුජානන්සේ සඳහන් කරනවා ධම්පීති සුඛන්තේති. ධර්මේ දීගත්තා වූ මිනිසයා ධර්මේ ජීවත් වෙන මිනිසයා සුවසේ වෙසෙනවා. කකුල් ගන්නවත්, බ්ලාදුර රෝගය ආවත්, පිළිකා රෝගය ආවත් වෙන මොන භයානක රෝගයක් ආවත් ඔය ගස්කල් වලට එන්නේ නැහැ අපිට තමයි එන්නේ. ඒ එනදී ඒ ඇවිල්ලා එයා යනවා. අර කවදාකවත් නිත්‍ය වාසයක් නැහැ. මේ යන වෙලාවට ඔය එන හා සමාන දුකට සමාන සැපක් තියෙනවා. ඒ නිසා එනකොට ඉවසපං සීලෙන් ඉවසපං සමාධියෙන් ඉවසපං ප්‍රඥාවෙන් අපේක්ෂා කරපං ඔය ආපු වගේම ඔය යන. එතකොට තියෙන සුඛේ විඳින්න බෑ පශ්චාත්තාප වෙලා. ඔබ පසුබාලන. ඉච්ඡා බංගතරපත් වෙලා. මේ නමර ධර්මයේ සරණක් නැහැ. සද්ධාවේ සරණක් නැහැ. වීර්යයේ සරණක් නැහැ. සතියේ සරණක් නැහැ. සමාධියේ සරණක් නැහැ. ප්‍රඥාවේ සරණක් නැහැ. ඉතින් අන්නේ වෙලාවට මේ දුක තමන් වෙතට එනකොට ඒකට නොසැලී බලා සිටීමට ඊට පස්සේ ඒක ගෙවන් වුණාට පස්සේ හම් වෙන ඒ ඡය වෙන වැය වෙන ලකුණු ටික බලනකොට තියෙන දෙදවත් ගතියත් ආඩ්‍ය ගතියත් එනතන් අවෝසුකම් අවෝසුකම් කියන ගතියත් දෙකේදී නොසැලෙන චෛතසිකයට තමයි සතිය කියන්නේ. අනික හැම චෛතසිකයක්ම සැලෙන. අනික සෑම චෛතසිකයක්ම විශ්වසනීයත්වයක් නැහැ. එයා ඒ හොඳ පැත්තදී උට දාලා කොච්ච දාලා නැටුවට පොඩ්ඩක් බය වෙනකොට කොහෙද ඉවද හොයන්න. තම සතිචෛතසිකය එනකොට අඹරවාගෙන සිරුසුලන් අඹාගෙන කරවගෙන ආවට එයා ඒක ගණන් ගන්නෙත් නැහැ. ඊට පස්සේ ඔක්කොම තැතු වෙලා කෝඩේ ගියාට පස්සේ ඉන්න සාන්ත භාව වෙනකොට ඒක දැනගන්නවා මම කරපු එකක් නෙවෙයි ඉබේ වෙන එකක්. මෙන්න මේ දේ සඳහා ඒ දුකක ස්වභාවය හරියට දැනගෙන චිත්ත නියාමයේ දැනගෙන ඒ කටයුතු කරන එක දුක එන්නේ ඉස්සලා කරලා තියෙනවා. ඒකයි ඒකේ තියෙන එකම බුදු කෙනෙක් පණිවිඩය. ඉතින් දුක ආවට පස්සේ අපිටව වුණ කරන්න වෙලාවක් එන්නේ නැහැ. මොකද එතකොට අපේ ඉන්ද්‍රයන් වික්ෂිප්ත වෙනවා. අපි ඉන්නේ තැති ගහන්න පොළේ ඇති අත පයෙන් පොළේ දෑත බදලා ගහපුවා කිත්තක් වගේ නන්නත්තර වෙනවා. ඒ නිසා හයිය ඇති තියෙන වෙලාවේ මේ ධර්ම පීතිය කියන විදිහට සුතුමේ ඥාන, චින්තාමේ ඥාන, භාවනාමේ ඥාන ලං කරගන්න මට අනිවාර්යයෙන්ම ඉස්සරහට බලාපොරොත්තු සුද්ධින જાති ව්‍යසන එනවා නානා ව්‍යසන එනවා අන්නේ ව්‍යසන එනකොට මේ වඩලද ධර්මය මාව අරස කරා ඒ නිසා මගේ ප්‍රධානම කෘත්‍ය වෙන්න තියෙන්නේ ලෝකායත විශ්යන් වලට විශේ නැහින එක නෙවෙයි ඒකට දඟලන එක නෙවෙයි මේ ධර්මය බී ගන්න එකයි එතකොට සුඛංසේති මට සුවසේ ගත කරන්න පුළුවන් විප්පසන්නේන චේතසා එයාගේ හිත මුසුප්පු වෙන්නේ. එයාගේ හිත දුක එනකොට අඬහව ගාන ඉසాత බැඳගෙන කේරලි හෙල්ලගෙන පපුවේ අත් දෙක ගහගෙන විලාප දෙන්න ඕන කමක් නැහැ. එයා දන්නා මේ දුකක් මේ මාවට මේ දුකේ යහපත් අනිවාර්යම සුඛයක් තියෙන්නේ. ඒ නිසා ප්‍රසන්න මනසකින් විප්පසන්නේන චේතසා විශේෂ වූ ප්‍රසන්න මනසකින් දුක එනකොටත් ඉන්න පුළුවන්. දුක ගෙයලා එනකොට සැපෙති ලබන්නත් පුළුවන්. අරියප්ප වේදිතේ ධම්මේ මේ බුදුරජාණන්සේක දැනගෙන ආර්යයන් වහන්සේලාට මේක දිරව ගන්න පුළුවන් වෙන විදිහට ආර්ය ධර්මයක් විදිහට දේශනා කරලා තිනවා. එතකොට සදා රමති පඬිතෝ පඬිතයයි කියන උන මිනිසයා මේ ධර්මතාවයේ සදාත්මික රමණයකේද රමණේ යෙදෙනවා කියලා කියන්නේ දුක එනකොට එයා අභිරමණයක් කරනවා අනියන්ත පරණ කර්ම ගෙවුනා මම කිසිම අලුම කර්ම රැස් කරගන්නෙත් නැහැ, හිත නරක කරගන්නෙත් නැහැ. ඕක ඔබට නිසින්ින්ද ගෙවියක්. හරියට පරණ වැල් පොලියක් ගෙල ඉවර කරවනවා. ඒකකට තමන්ගේ බුදලේ තමයි දෙන්නේ. අපි දන්න මේ කවදා හරි ගෙවන්න ඕන එකක් තිබුණොත් තාම තාම වැඩෙනවා. ඒකට මේ පැමිණි දුක පැණිදායි කියන්නේ විප්පධම්ම හිත කියනවා. සදා රමතේ රමණේක ඊට පස්සේ ඒක ගියාට පස්සේ පුදුම ශාන්තියක්. පුදුමාකාර ස්පර්ශයක් එන්න ගන්නවා. ඒ ලෑස්ති නැතිම එකනට ඒ ස්පාසු එන්නේ ඉස්සෙල්ලා එයා heart attack කියලා මැරලා ඉවරයි. එතකොටම වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි. ඒ බුද්ධිය විදිහට නෑ. බුද්ධිය විදිහට ඒ මනුස්සයා ඉතුරු වෙලා නෑ. ඉතින් ඒක නිසා භාවනා කරන එක නම් මොනතරම් මේ පඬිතයා එයා දන්නවා මේ දුක කරදර ඇවිල්ලා මේ වද දෙන වෙලාවේ විතරමයි ආශ්‍රව ගෙවෙන්නේ. ඔය සමාධියකටපත් වෙලා තප්පිට අතක් තියාගෙන කිසිම වෙලාවක කිසිම ආශ්‍රව ධර්ම ගෙවීමක් නැහැ. ආශ්‍රව ධර්ම ගෙවෙනකොට පීරක් තියලා අතුලනවා වගේ හොඳටම දැනෙනවා. තමන්ට දරත ගතිය. අසහන ගතිය. දැවි දැබැයි ඒක විඳින්නේ සීලයෙන් සහ සමාධියකින් යුක්තව. ඉතින් ගෙවුනට පස්සේ ඒ ඒ ඒ කෙලස් ගෙවෙනකොට ගෙවුනට පස්සේ න සාන්තිය දීප දුකට සමානයි. එතකොට යාට තේරෙනවා අර වෙලාවේදී අඬාවෝ ගන්න නැතුව මේක විදගෙන හිටපු නිසා දැන් කන්දක් නැති තැන පැල්ලමකී පල්ලමට වටන සෙල්ලමකී වගේ දැන් දිග සාන්තියක් හම්බෙන. එතකොට ඉබේම කියවෙනවා අහෝ සුඛං අහෝ සුඛං ඒ තරම්ම කන්‍යම් මරණ්‍යම් කියාගෙන එන දුක එහෙම නැත්නම් ව්‍යසන විත සතුටින් මූණ දුන්නාට පස්සේ ඒකේ අනිත් පැත්ත පුදුම හිතන තරම් සාන්ති කරනවා. උංගව දෙනෙක් සතුනේ මැදදීම පාවා දීලා ගිහින් එක. ඉවස ඉවසීම ක්ෂය වෙන තැන, වැය වෙන තැන, නිරෝධ වෙන තැන බලන් තන ඉවසන්නේ. ඒ නිසා ඉවසීමේ ගුණෙකුත් විතර තියෙනවා. මෙන්න මේ අවස්ථාවලදී සතියෙන් යුක්තව බලා සිටි ගුණෙකුත් තියෙනවා. ඒක ලෙඩ වෙන්න ඉස්සෙල්ලා වයසට යන්න ඉස්සෙල්ලා ව්‍යසනෙන් ඉස්සෙල්ලා හරියට ආයෝජනය කළා තිබ්බොත් තමයි Tamanට අහෝසුකම් අහෝසුකම් කියන සුඛය නැත්නම් සාසන සම්පත්තිය එහෙම පිළිචිලති ලබා ගන්න පුළුවන් වෙන්නේ ඒක ලැබපු අය අතරින් කච්චායන ස්වාමීන් වහන්සේ ඉතාමත්ම ශ්‍රේෂ්ඨයි ඒ සංසේ නිතරම හිත විවේක වෙනකොටම උදේකලා වෙනකොටම නිතරම කියන දෙයක්ලු අහෝ සුඛං අහෝ සුඛං ඉතින් ඒක අපි සාමාන්‍ය ජීවිතේ දැක්කන්න පුළුවන් දැන් තමන් ගෙදරක වැඩක් පළක් ඉවරලා විවේක වෙනකොට භාවනාන කරපි කරන හරි කම්මැලි. හරි නීරසයි. හරිම පාළුයි. හරිම මුස්පෙන්තු. ඔත් ඒක භාවනා සඳහා විවේකී හොයන කෙනෙකුට නම් අහෝ සුඛං අහෝ සුඛං. පැත්තකලද නම් හොඳට පණ භාවනාවක් කරතයි. බණ භාවනා කරපු නැති එකන රේඩියෝ එක දාන්න හිතනවා. පත්‍රයක් කරන්න කියවන්න හිතෙනවා. සෙල්ෆෝන් එක ගන්න කාටද කතා කරන්න හිතෙනවා. එහෙම නැත්නම් අල්ලපු ගෙදෙට්ට යන්න හිතෙනවා. පාටියක් ඕගනයිස් කරන්න හිතෙනවා. ට්‍රිප් එකක් ඕගනයිස් කරන්න හදනවා. මොකද යාට අර විවේකයේ හරීම මුස්පේන්තුවක්. ආ කාලකන්නිය. මහා කොම්බීම. ඉති වැඩිම යකාය කම්මල කරගන්න. භාවනා කරපු කෙනෙකුට තේරෙනවා අනේ මම පෙර කළ පිනක් නිසා මට මේ නෑදෑයෝ කියන අසමජාතින් අයින් වෙලා මට විවේකයක් ගන්න. මේ නෑයෝ විතර, දන්න අය විතර, හම්බ කරපු වස්තු විතර වැඳගෙන වැඳ දෙන, වද දෙන මොකෙක්වත් මොකද ඌ කවුවටමනේ යන්නේ. අනික පිළව පිටට ගන්නවා ඔළුවට ගන්නවා රේ නෑ දෑයන්නත් අයින්නේ චවුත්තට. ඉතින් ඒ එකේ කවුද දන්නේ මේ අයෝ නෑ දෑ පැත්තකටලා ඉනකොට හිතනවා තුම සැපක් නොකාන වේ හරි කමන්නේ. දැස්සෙට මිට මේ හරි කමන්නේ මේ ලැබිච්ච විවේකේ. ඉතින් ඒ නිසා අද සමාජයේ තියා බලනකොට සංගණිකාවට එහෙම නැත්නම් සංසර්ගයට මිනිස්සු යෙදෙන හැටි බලනකොට ඒකට හිතන්නේ සමාජයේ ජීවුන මට්ටම පොහසත් මට්ටම කියන්නේ බොහෝ සංසර්ග සහ බොහෝ කණසංගනිකාව. ඒ නිසා පුළුවන් තරම් ජාත්‍යන්තර සමිති සමාගම් ලක්ෂ කෝටි ගණන් ඉන සංගීත සංදර්ශ පිය සම්භාෂණ සංජානය කර කර ඒකින් එක එක ගායිකාව ගායකයෝ උඩට තම තමයි. අනික් කට්ටියත් එක්ක මේ කරගෙන යන වැඩේදී මොන තරම් පිස්සු වැටිල්ලක් වටනොද කී දහහක් අපායව. ඒ විනාඩ පැත්තකට වෙලා අනේ මට මේ නිශ්ශබ්දතාවය, අනේ මට මේ හුදේකලාව, අනේ මට මේ විවේකය කියන එක තේරුම් ගත්තොත් අර සංගී සංഭാෂණ වලට යනයි කියන්නේ මෙයා සමාජශීලී නෑ. මෙයාට මෙයා බ්ලේච්ච පුද්ගලයේ සංගීතයේ රස දන්නේ නැති කෙනෙක් සමාජයකට මුහුණ දෙන්න බැරි කෙනෙක් කියලා මේ මනුස්සයා පොලිසියට බයෙන් වෙන්න ඇති එක්කෝ එහෙම නැත්නම් පරණ කර අකුසල කර්මයක් නිසා බය නිසා වෙන්නේ නැති කියලා ඒගොල්ලෝ කොම් කරනවා. මේ දෙකෙන්ම පේනවා ධර්මයේ හැසිරිච්ච ධර්මයේ බීගත් එක්කන ඒ උදකලාවට ඒ විවේකයට සදාරමති. උතුම කැමැත්තක් තියෙනවා. ඒක නැති කෙනා කෙලෙසයිත කෙනා බිය කෙනා හැම වෙලාවෙම අනාරක්ෂිත ගතිය නිසා හැම කෙනෙක්ගෙම නිතර ආමන්ත්‍රණ බලාපොරොත්තු වෙනවා ආරාධනා බලාපොරොත්තු වෙනවා යා හිතනවා මේ ආරාධනා මන්ත්‍රණ මත තමයි මගේ ලාභ කීර්තික සංසාර තියෙන්නේ ඒ නිසා වැඩිම සැලසුම් කරනවා එක එකනාගෙන් ආර්දනා කරනවා. එක එකනාගේ ආමන්ත්‍රණ ලබා ගන්න. එක එකනත් එක පරිපාසන කරලා බලනවා. එක එකනත් එක සංభాෂණ සංසර්ග සංගණිකාවයි. ඒ සර්වචන් වහන්සේ ඒ සියලු රජසපත හැරලා ඇටේරියා වණේකට ගිහිල්ලා බිම වැටිච්ච ඇටේරියා කොළ මත සිවුරක් කියලාගෙන ඒකේ භාවනා කරනකොට ඒකේ සැතපෙනකොට කියනවා මම හොඳට නිදා ගන්න නැතර මමත් කෙනෙක් දැන් කියනෝනේ පාරායන එකට නිින්ද සැප නිින්දත් අතර වෙනස අන්න අසවල් මෙට්ට જાතිය කියලා. ඒගොල්ලෝ කොච්චර කැමතිද අපිට සැප නිින්දක් දෙන්න. බුදුජානනාංශයේ කියන ආර්ය ආසන ආර්ය වාසය ආර්ය ජීවිතය කියලා කියන්නේ ඒ තමන් කෙලස් කපලා මේ ගත කරන සීලෙන් යුක්ත සමාධියෙන් යුක්තව කෙලෙස් තියා දැනගන්න නුවණ මිස ඔය කියන සුඛෝභෝගී දේවල් ඒ සුඛෝභෝගී දේවල් බැලුව බැලුමට අහිංසක ගතියක් පෙන්වට ඒකාන්තෙම මාර්ගාශය ඒකාන්තෙම කෙලෙස් ඒකෙන් වඩන්නේම තණ්හාමාන දිටි ඒක නිසා අපිට කියන්න බෑ සියලු සැප සම්පත් සියලු සුඛෝභෝගී දේවල් සියලු මූලික අවශ්‍යතාවන් තොරව ගත කරනවා කියන අපිට මූලික අවශ්‍යතාවන් ටිකක් තියෙනවා ඒ මූලික අවශ්‍යතාවෙන් අද ලෝක සංග්‍රහණය දිහා බලනකොට මිනිස්යන්ට ඇති වෙන්න ලෝකේ නිෂ්පාදනය කරන ධාන්‍ය හොඳටම ඇති. නමුත් 40ක් ධාන්‍ය පාවිච්චි කරන්නේ ඇල්කොහොල් නිෂ්පාදනය සඳහා. ඒක නිසා එව්වා අර හොඳට කන මිනිස්සු තවත් එව්වත් බීලා තවත් ශරීර සෞඛ්‍ය නාස්ති කර ගන්නවා. ඊටු 100ට ගාන මිල සමතුලිත කිරීම සඳහා මුදල් දානවා. හැම වෙලාවෙම දුප්පතාට අසීරු අවස්ථාවක් ඇති කරන්න හැම જાතියක් උත්සාහ කළ තියෙන නිසා ලෝක සංවිධාන ආහාර සංවිධාන ප්‍රකාශ කරලා තියෙනවා නිෂ්පාදනය කරන ආකාරය ඇති සමසේ බෙදෙන්නේ නැත්තේ ඊර්ෂ්‍යා ක්‍රෝධමාන නිසා. චීන භාෂාවක සම්පත්‍ය ටික හොඳටම ඇති. නමුත් ඊතාන පොහසත් අය කැසට කිවිසලා ස්පෙෂලිස්ට්ලා හයර් කරනවා. දුප්පත් මිනිසයාට උදව් කරන්න ඒ ස්පෙෂලිස්ට් වෙලාවක් නැහැ. ඒ මොකද දුප්පත් මනුස්සයා පොලි වෙනකොට ඒ මනුස්සයාට කියනවා ඔය ඕකට වෙදකම් කරන්න මාස 3කට පස්සේ වරෙන් කියලා. ඌට නියෝගේ දරුවට තමයි වෙදකම් ඔපරේෂන් එක කරන්න වෙන්නේ. ඒ මොකද හයිය ඇති තියෙන මනුස්සයා කල්ලාතු බුක් කරලා ඉන්ටර්නෙට් එකේ ගිහිල්ලා දොස්තරට කීයක් හරි දීලා ඔක්කොම බුක් කරලා ඉවරයි. ඇතිලෙඩකුත් නැහැ. ඉතින් මේ ඔක්කොම නිසා මේ වස්තුව තිබුණට මුත්‍ත්‍ුකදී වගේ එහෙම නැත්නම් අපි මල මල බතකදී වගේ සමග බෙදාගෙන කන ගතිය අපි ළඟ නැති නිසා අපි පිසාච ප්‍රේතයෝ જાතිය බාඩපත් කරලා තියෙනවා. ඒ නිසා අපිට කවදාකවත් අහෝසුකම් නැහැ. තොට එන ගහවිය කියන එක තමයි තියෙන්නේ. ඕක තමයි අපිට නිතරම තියෙන ආනිසංසී අන්නකට එන ගහපන්. ඒක තමයි උදේ ඉඳලා හඳාර කල්පනා කරන්නේ. ඒ නිසා යම් තැනකදී ධම්මචේතී සුඛං ධම්පීති සුඛං චේතී කියන විදිහට මේක ගත්තොත් බුදුජානනාංශ අපි නොදැක්ක පුදුමාකාර සුඛයක් අපිට කිට්ටු කරලා තියලා පින්නෝ බෑ. බහුන්නම් වතසෝ භගවා සත්තාන සුඛා උපහත්තා අපිට හිතා ගන්න බැරි කිසිම සත්‍යයක් වේදන් කරන්නේ නැති මේ සතිය හරහා ලබා ගන්න පුළුවන් මේ විශාල සුඛයක් ස්ත්‍රී පුරුෂ ભેදකින් තොරව වැඩිමාල් බාල දුප්පත් ભેදකින් පොහසත් ભેදකින් තොරව ලබා දුන්නා ඒ නිසා උන්වහන්සේ සඳහන් කරන මනුෂ්‍යකම තියෙන මේ ගන්න පුළුවන් ඒ වගේම නොදැනුවත්කමක හිටියොත් අපිත් මේ අමන જાතියත් එක්ක මේ ලාභ සත්කාරයට රණ්ඩු කරගෙන ගිහිල්ලා ඇති කරගන්න මේ මානසික කායික දුක් පිළිබඳව උන්වහන්සේ හරියට නෙල්ල අතරගත නෙල්ලි ගෙඩියක් වගේ විස්තර කරන නිසා ඒ කෙනාට එන්න තියෙන මිත්‍යා සංකල්ප සහ මිත්‍යා දෘෂ්ටි බුදුරජාණන්සේ කුත් ගොඩින්ම අයින් කළා දීලා නිසා බහුන්නම් අතසෝ භගවා සත්තානං දුක්ඛා අපහත්තා වෙත පැමිණෙන තියෙන දුක් අයින් කරනවා හැබැයි ධර්මයේ දන්න කෙනාට විතරයි අද ඉස්කෝලවල පන්තිවල උගන්වන්නේ අධර්මය අවිද්‍යාවක් උගන්වනවා. ඒක නිසා ඒ ළමයින්ට ධර්මයකට එන්න වෙලාවක් නැහැ. මොකද හේතුව ඒ අධර්මයේ ඒ තරම්ම කාලය මිදඟු කරලා පාවිච්චි කරනවා. ඉතින් ඒක නිසා ධර්ම කටයුතු කරන්න ගියාම කරගන්න වෙලාවක් නැහැ. ඉතින් ඒක නිසා මේ කච්චායන ස්වාමීන් වහන්සේගේ තිබුණේ රජසප අතහැරලා බුදු කෙනෙක් ලෝකේ පහළ වෙච්ච බව ගැල්සාත්තුක ගැල්සාත්තු නායකයෙක්ගෙන් අහන්නේ. සරත්වර බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නේ. එතකොටම දහසක් පියලි වලින් ඒ වංශයට ස්තුති කරනවා අනේ ඔබ මට පණිවිඩයක් දුන්නා බුදුන්. වංශ කියන ධර්ම විතරක් නෙවෙයි බුදුන් විතරක් නෙවෙයි ධර්මයකුත් පහළ වෙලා තියෙනවා. තවත් දාහකින් බුදුන්. ඊට පස්සේ කියනවා බුද්ධ ධර්මයේ බුදුන් සහ ධර්ම විතර නෙවෙයි ඒක අනුගමනය කරන සංඝයාත් පහළ වෙලා තියෙනවා. අනේ තවත් දාහකින් බුදුනවා මට මේ වචනේවත් ඇහුණ ඇති කියලා. මොකද මේ පෙරම් කරපු කෙනාට මේ ලෝකේ හම්බ කරපු රාජ්‍යසප්ප හෝ කීර්ති ප්‍රසංසා හෝ අනෝජා දේවී නෙවෙයි කල්පනා කරන්නේ. බුදුන් පහළ වුණා. ධර්මයේ පහළ වුණා සංඥා පහළ වුණා ඉතින් එතකොටම මාළුවේ පොතට දැම්මා වගේ ඉපතියට දැම්මා වගේ පුදුම සතුටක් ලැබිලා ඒ වගේම ධර්මය තේරුම් ගන්න ගැතිය නිසා අසුතේ නතර වෙන්නේ චින්තාවේ නතර වෙන්නේ භාවනාවේ ඥානෙට ගියාට පස්සේ තේරෙනවා බුදුහාමර පෙන්න මේ නිරෝධ සත්‍ය ඉවං වෙන පැත්ත ක්ෂය වෙන පැත්ත දකින්න නම් ওই විලිස්සගෙන එළියට පයින් දුකට ඔය තරම්ම සැලෙන්නේ නැති වෙන්න සීලයක ඉන්න ඕනේ සමාධියක ඉන්න ඕනේ. ඒක ලියලා ඒ විලිස්සකන පයින් දුක තරමටම දුකේ එහා පැත්ත සුඛය. එහෙම විලිස්සකන පයින් නැති තැනක කිසිම කෙලෙස් කැපීමක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ විලිස්සකන පයින් වෙලාදී හිත නරක කරගන්න තු කෙලෙස් ඇති කරගන්න තු ඉඳලා ඒ කෙලෙස් ගෙවන් වෙන තැනදී. ඒ වගේ හේතුව ප්‍රහීන වෙලා දුක නැති වෙන තැනදී බලනකොට බුදුන් පේනවා වගේ ධර්මයේ පේනවා වගේ සංඝයා පේනා වගේ තමන්ගේ සීලය උර දෙනකොට තමයි මේ කච්චායන ස්වාමීන් වහන්සේ නිතරම අහෝ සුඛං අහෝ සුඛං මේ කප්පින ස්වාමීන් වහන්සේ මහා කප්පින ස්වාමීන් වහන්සේ අහෝ සුඛං අහෝ සුඛං කියන්නේ ඒක නිසා අද උනත් ධර්මයේ පාවිච්චි කරන කෙනා ධර්මයේ භාවනා කරන කෙනාට සමහර වෙලාවල් වලට හිතා ගන්න බෑ අපි වගේ මේ ගීගවල වල ගත කරන කාමභෝගී ඉන්න අපට මේ වගේ ධර්ම රසයක් එයිද කියලා. ඒ නිසා ඒ හරියට භාවනාව යනකොට ඇතිවෙන මේ ප්‍රීති ප්‍රමෝද එහෙම නැත්නම් ඒ සුඛය එහෙම නැත්නම් ඒ පස්සද්ධිය දරා ගන්න බැච්චරන් එනවා. ඉතින් ඒ නිසා හුඟ දෙනෙක් හිතනවා මේක ධර්මයේ මොකක් හරි පටලවිල්ලක් වෙන්න තියෙනවා. නමුත් හරියට ආර දැනගෙන ගියොත් අනිවාර්යයෙන්ම මේ අද ආයෝජනය කරන මේ කායගත සතිය විඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නේ එක. ඇවිදිනකොට ඇවිදින බව දන්නේ එක පුදුමාකාර ඉදිරියට ශක්තියක් ලබලා දෙනවා. ඒක සර්වචනංශේ සඳහන් කරන්නේ අපි ඊයේත් සම්බන්ධ වෙච්ච වැඩ සටහන් මතක් කරේ කායගත භික්කවේ සතියා භාවිතා ආසේවිතාය භාවිතාය බෞද්ධිකතාය යානිකතාය වත්තුකතාය පරිචිතාය අනුත්ථිතාය පරිචිතාය සුසමාරද්ධාය මම මේ කයේ පිහිටි හැටි මම මේ ඉඳගෙන මම මේ හිටගෙන කියන එක හරියට දන්නවා. ඒ මනුස්සයාට ආනිසංස 10ක් හම්බ වෙනවා. පළවෙනි ආනිසංසය තමයි අරති රති සහෝ හෝති. කවදාකවත් කාම රතියට යන්නේ නැහැ. යා අනිවාර්යෙන් භාවනා රතියට යනවා. ඉතින් ඒකනේ අපිට තියෙන ලොකුම අවශ්‍යතාවය. අපි හිතනවා ඒක ඉබේ වෙයි කියලා. ඒක කැමැත්ත පමණින් වෙන්නේ නැහැ. තමන්ගේ කාම රතිය නැත්නම් කාමයට අදින ගත්තොත් මේ જાතිය බෝ කරන්න අදෝ මේ යන්තරේ දිහා බලලා මේක නිකන් තිබ්බොත් අනිවාර්යයෙන්ම જાතිය බෝ කරන පැත්තට යන හැටි. අවතින පවතින ඉරියව්ව පිළිබඳ සතිය පිහිටියොත් මේ හිතගෙන මේ ඉඳගෙන මේ කියලා හතර ඉරියව්වේ සතිය. එහෙම නැත්නම් ඉරියාපත සම්පජාඤ්ඤය. යෙදුවොත් කාට එන්නේ තේරෙන පටන් අර ගන්නවා කාම රතිය වෙනකොට භාවනාරාම හෝති භාවනා රතෝ කියන එක එන්න පටන් ගන්නවා පටන් ගන්න කාණන් ගුණයක් පේන්නේ නමුත් මේ කායගත සතිය වඩන්න වඩන්න වඩන්න අවුරුද්දෙන් දෙකෙන් තුනෙන් තමයි තේරෙන්න පටන් ගන්නවා මේකේ අධිශීල ශික්ෂා අධිචිත්ත ශික්ෂා අධි ප්‍රඥා ශික්ෂා වර්ධනයක්මයි හිත වෙන කාදාත් පසට යන ඒ විතරක් නෙවෙයි මේ රතිය නිසා එන දුක් පීඩා තියෙනවනේ අපි කරපු වැරදි වැඩ නිසා එන කායික මානසික චිත්ත පීඩා අනේ ඉරසා දරා ගැනීමේ ශක්තියක් එනවා කමක් නෑ ආවට මම ඉන්නේ සීලකනේ ඔය කමක් නෑ ආවට මම ඉන්නේ සමාධියේ කියලා අන්නේ විදිහට ඒක ඉවසා ගැනීමේ ශක්තිය නිසා ඒ වදේ දීලා යනකොට උතුම් සුඛය උතුමාකාර සාන්තියක් තියෙනවා ඒ නිසා මත වෙනකොට මෙහෙමයි මැදදී මෙහෙමයි අග මෙහෙමයි මුලමදාග තුනේ අග මෙහෙමයි කියන එක බලන්න පටන් ගත්තා පස්සේ තියෙන හරියක් ලෝකේ තියෙන දුක නිසා හැම දෙයකම අග සුඛයක්. බුදුජනකගේ න්‍යාය එච්චරයි. ලෝකේ ඇති තාක් තියෙන දුක්. ඒ නිසා ඒවා එනකොට වෙහෙසයි. නමුත් පෘථග්ජනය, මෝඩයා, විචා දෘෂ්ටිකයා, සම්මාදිට්ඨිය නැති මනස උප්පත්තියේදී සතුටේ. මරණයේදී කනගාටුයි. මේක තමයි සමාජය අපිට උගන්ලා තියෙන පිළිකාව. උපදින කොටයි අඬන්න ඕනේ මේ උපදින්නේ මරණයක් කියලා. මරණය කියන සැපක්. ඊට පස්සේ ඒ කරදර ඉවරයි. ඊට පස්සේ මැරෙන්න ඕනේ ආයේ නොඋපදින තාලෙ. අපි කියන්නේ එමනේ ඉපදියන් නොමරන තාලෙ කියලා කවදා ලබන්න පුළුවන් එකක්ද? අපි හිතන්නේ නේ ඕනම කෙනෙක් හිතන මම ඉපදින ආයේ නොමරෙන්න නැත්තම් මගේ දරුවන්ට නොමරෙන්න නැත්තම් ඒ වෙනත මෙතන ඉන්න කාට හරි නිකමට හරි හීනෙන්වත් හිතලා තියනවාද යම් කිසි කෙනෙක් මැරෙන්න හේතුව උපදීම කියලා. කප්පට හිතෙන්නේ. මැරෙන්න හේතුව පිළිකා කියලා හිතන්න. මැරෙන්න හේතුව කවුරු පීයෙන් අල්ලලා කියලා හිතන්න. මැරෙන්න හේතුව කවුරු ඌණියම් කරලා කියලා. බුදුහාමුදුරු ක්‍රමේ සරල ධර්මය. මරණයට ඒකාන්ත හේතුව උප්පත්තිය කියලා තේරුම් ගන්න නැති වෙන්න මනුස්සෝ කීයක් විද්‍යාවල් ඉගෙන ගන්නවද? මොන්න තරම් පටලවාගෙන තියෙන්නේ. කවුරු හරි කිව්වොත් එහෙම මරණ සාහිත්‍යයේ ලිව්වොත් එහෙම මෙලලා මැරෙන්න හේතුව ඉපදීම කියලා ඒ දොස්තර එදාම ඩිස්මිස් කරා. කාටරෙදි අයක තහනම් කරන්න පුළුවන්ද කියලා අහන්න බුදුරජාණන් කියන ජාතිපත්‍ය ජරාමරණ. ජාති නිසා ජරාමරණ ඇති වෙන්නේ. මොනම දාර්ශනිකයට හරි මොනම ඥානවන්තයෙකුට හරි තේරෙන්නේ මේ මැරුණේ උප්පත්ති නිසා කියලා. ඒක හාස්‍යයකට ගන්න ගන්න. ඒක ලියලා මරණය අභාග්‍ය සම්පන්න දෙයක් සහ උප්පත්තියේ වාසනාවන්ත දෙයක් කියලා කල්පනා කරනම සරුවචනසේ සඳහන උපදිනතා කුපදී දුක. උඹල පාටි දාන්නේ උඹල සන්තෝෂ වෙන්නේ ගොජ දාන්නේ උඩ දාන්නේ දුක ඉපදුණා කියලා. ඉතින් බුදුරජාණන්සේ බාගෙට ඉන්නවලා බලන් ඉනවා මේ අමනියෝ කවදානම් දුක දුක විදිහට තේරුම් ගනීද? කවදානම් මේ දුක ගෙවන් වෙනකොට ඒක නිරෝධ සත්‍යයක් ඒක ඡේ වීමක් වයිමක් වශයෙන් දකිද කියලා ඒකට තමයි කියන්නේ ධම්මපීතිය කියලා මේ ධර්මයේ බී ගන්න ඕනේ. එතකොට අපිට සුඛ සුවසේ ඉන්න පුළුවන්. මොකද අපි එතකොට බලන්නේ යමක හට ගන්න පැත්ත නෙවෙයි. හට ගන්න හැමදේම ගෙවි යන ධර්මතාවයක් තියෙනවා නම් අපි ඉංගියටත් එක්ක පුදුම කරන ගෞරවයකට එක්ක සද්ධාහයෙන් බලනවා හටගත්ත දේ ගෙවෙන හැටි බලනවා. හැම එකක්ම සමානයි. ඕනම දෙයක් හට ගන්නකොට විවිධ විභූෂණ විවිධ පෞද්ගලික ලක්ෂණ විවිධ සුවිශේෂී ලක්ෂණ පෙන්වනවා. හැම දෙයකම ගෙවීම එකමයි. එක හැම දෙයකම ගෙවීම නිරෝධය විමුක්තියම. නිරෝධයම, ඡයම, වැයම. අපි ඒක ඒකාකාරී නිසා බලන්න. අපි ඒ වෙනකොට එක එක දෙයක එක එක විදිහකට ඉපදීම ගැන කතා කර කර සාහිත්‍ය ලියලියා විෂයන් වශයෙන් කඩ කඩ බලනවා. ඉතින් මේ කප්පින ස්වාමීන් වහන්සේට යම් කිසි සමුදේ ධම්ම, සම්බන්ත නිරෝධ ධම්ම, ලෝකේ උපදින සහැවියත්තා ඕනම ධර්මයක් තියෙනවා. ඒක ගෙවෙන සුළුයි. අන්නේ ගෙවෙන පැත්ත බලපන්. අන්න ඒකට කියනවා අපි තථාගතප්ප වේදිතේ ධම්මේ සදා රමති පඬිතු. පඬිතය සදා රමණය කරන්නේ දේවල් ගෙවියන් හැටිලා කරා. අපිට උගන්වන්නේ ඉස්කෝලේ පොතේ හට ගන්න තැන බලලා පාටි දාන. බුදුහාමුදුරුවෝ පෙන්නනවා එහාට ගත්ත හැමදේම ගෙවෙනවා ආට ගන්න තාකට ගන්න දුක් ඒ නිසා ගෙවෙන තැන බලපන් මම කිව්වට බලවන් ඊට පස්සේ ඔබට කොච්චරක්නම් අහෝසුකම් අහෝසුකම් කියලා ජීවත් වෙන්න පුළුවන් වේද එතකොට ඔබට තේරෙයි මොනම දෙයක් එක්ක හරි සම්බන්ධයක් පැවැත්වුවා නම් ඒ සම්බන්ධය පවත්වපු දෙයක් නැතිවීම දුක නම් කොයි දෙයක සම්බන්ධ පැවැත්වුවත් දුකයි මේ නිසා දැනට තියෙන සම්බන්ධතාවය බලපන් අනේ කවදා මේක ගැලවෙයිද කියලා හැලෙයිද කියලා ඒකට හැලෙන්න හැලෙන්න සැපයි එක එක නයි දෙකන තත තත විලා යනවා. හරි ඊසෝ. ගිහිලා ඉන්නම් කිව්වොත් කියන්නේ අනාවට කමක් නැහැ කියලා. උගව දෙනෙක් කියන්නේ අපි ගිහිලා ඉන්න නෑ නාවට කමක් නැහැ. <laughs> ගුරුමේ මම ගිහිලා ඒ භාවනා කරා ඒ චමීසයරෝ ගාව. ඉතින් දවස් 10ක් 15ක් භාවනා කරනකොට අපි අඬ ගන්න කිය ස්වාමීන් වහන්සේ මායි පන්සාම්තුගෙන් කුජී වැඩි දියුණා. ඒ අනුග අපවෙන්නේ කියලා. ඉතින් එතකන් අපිට ඊටම දැඩි විනේසිය පැයි භාවනා හරීම ඉඩාත තැනක කියලා කියන හරි සතුටු වෙනවා. ආ ඥානසංසය නිපදේ නෑ යන්නේ. කොහමද ඇවිල්ලා දවස් 15 භාවනා කරන්න කියලා. ඉතින් මම වෙලා සිංහල ක්‍රමයට මං කෝ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා පුළුවන් වුණොත් මං ඉන්නම් කියලා. එක පාට මොණියකා කරගත්තා. ආයෙ එනවනම් පැය 14 භාවනා කරන්න ඕනේ. කතා බතා කරන්න බෑ කියලා මේ යකා වෙන්න පටන් ගත්ත මේ එනවයි කියපු ගමන්. මේ මෙච්චර වෙලා බොහොම හොඳට කතා කරපේක කරා. ඉතින් මට තේරුණා වයර් මාළු මං එනකොට මට අර පන්තාමතුරු මෛත්‍රික උදාමතුරු මට බාලා අතමිස් කළා කිව්වා අමන කතා කතා කරන්නේ මම ඇයිනකො මොකද කියේ ඔබ වහන්සේ යන්නම් කිව්වනම් ඉවරනේ ඒ ශාන්ත කොච්චර ලස්සන ආගන්තුක සත්කාරයක් දුන්නද අපිට ගිහිල්ලා එන්නම් කියපු ගමන් අක්ක පාට බෙස් මොනක් දාගත්තා කර්මස්ථානාචාර්ය වුණා ආයෙනවනම් එහෙම කරන්න බෑ මෙහෙම වෙන්න ඕනේ එහෙම වෙන්න ඕනේ ඉතින් මට හිතුනේ ඒ හාමුදුරන්ට වැරදිලා කියලා. බලනකොට මට වැරදිලා තියෙන්නේ. අපි නිකමට කියනවා කොයි වෙලාවක ගිහිල්ලා එන්නම් කියලා. චර්මනසට එන්න වාතයක් දැන් යන්නේ ඒක නම් හරි සතුටක්. දැන් මේක ගිහිල්ලා එනවනේ. හැම දුකක්ම යන්නේ ගිහිල්ලා එන්නම් කියලා. ඉතින් අපි කියනවා බොහොම හොඳයි. ගිහිල්ලා එන්නකෝ. ඉතින් රැය වෙනවා දවල් වෙනවා. කොයි වෙලාවෙත් එන්න. ඒකට යන්න දෙන්නේ. ආයේ පෙර කිවිසු මොකක් අන්දද යන්න දෙන්න පුදුම සුඛයක් තියෙන අහෝ සුඛ අහෝ සුඛ ඉතින් ඒක මේ ගිහි පද්ධතිය යටතේ ගිහි ආකල්පය යටතේ මොන තාලෙන්වත් දුම් කරන්නේ මං කියන්නේ බෑම කියන මොකද මම ගිහි කාලේ ඉඳන් අවුරුදු 8ක් විතර පුරුදු කරාවා යන් යන් කියනකොට මුන්ද වැඩේ කියන්නේ නැත්නම් එන්න ගිහිල්ලා ඵලයන් කියනවා ආසමා පොත් දැන් මේක ඵලයක් නැති ගෑවිලම් ඵලයක් උද්දුම සතුටක් මට තිබුණේ මොකක හරි ඉවරෙටම ඉවර වෙනවනේ. ඉතින් ඔය දකින්නට දකින්න අනික් මිනිස්සු කියනවා ඔබ මහා මුරුගයි ඔබ මහා අමනයි මේ මොන කල්පනාවක්ද තියෙන්නේ මම දැන් මම කියලා ඉතින් මට හරි සතුටක් තියෙනවා දැන් ඉවරයි. ඒ ඒ කරදර ඉවරයි. ඉතින් ඒක ගිහිව කරන්න බැත් නෑ. හැබැයි ඉතින් මම ජීවත් ඉදී තනිකඩ එක් වශයෙන් මගේ ආකල්පතුමනේ ඔක්කොම මේ වගේ වැඩි හිටියත් ඒක ඇසුරු කරලා ඒගොල්ලෝ මට කොහොමද පුරුදු කරලා ඔය කිසිම දෙයක් එක්ක පෙර ගනුදෙනු ඇති කරන්න එපා. ඔය හැම එකක්ම අපිව ටැක්ස් කරනවා අපිට වාතයක්. ජයන්දරම. ඉතින් ඒ යන්න යන්න අලුතෙන් මට හම්බ වෙන්නේ අර අතෑරපු අයට වැඩිය සිල්වන්ත ගුණවත්. ඔය කෙනෙක් කවදාකවත් ඔයගොල්ලෝ හිතන්නේ. මම කණ්ඩායමක් අතහැරපු ගමන් ඒක ඒක පුරවන්න මයට ඒ පුරවන්න නැතුව බෑ සබදාරමට. සබදාරු පුරවන්න පුරවන්නෙම මිටෙඩි ගුණවතෙක් මිටෙඩි සිල්වතෙක්. නිසා යන්තා කර පරණ වාතේ මේ ගන්ධතර වාතේ පිට වෙනවනේ පිරිසිදු වාතේ අපි එම නෙවෙයි තියෙන ජීවන සුවඳ කියලා හඩු ගඳ කියලා දන්න ටිකම වට කරන උලක් මතින් නැති වෙන්නේ ඒක ඇතුළේ වෙලා පිටට ඇසෙන කුකුල වගේ ඒක සැපක් කියාගෙන මේ දන්න කට්ටියත් එක්ක ජීවත් වෙනවා කියලා කියන්නේ අපායට ගියාට පස්සේ හම්බෙන්නේ උච්චර තමයි වල. දන්න කට්ටියක් එක්ක ජීවත් වෙන්න වෙන එක අපායයි. ඊට විදිහ බොහොම හොඳයි මේ කවදාකවත් දැකම නැති කුරුල්ලෙක් දකින්නකොට කවදාකවත් දැකම නැති සමනලෙක් දකින්නකොට කවදාකවත් දැකපු නැති මලක් දකින්නකොට කොච්චර ලස්සනද බලන්න වාතේ අලුත් වෙන අලුත් වෙන කොච්චර ලස්සනද බලන්න දීපු විශ් කරපු වතුරක් දැන් මම දැක්ක සීතු වල ගහලා තියෙනවා මේ ඔබ පාවිච්චි කරන්නේ නවවෙනි වතාවට රීසයිකල් කරපු වතුර කියලා තියෙනවා ගහලා පොඩි එයාපෝට් එකේ එන චූ කරපු වතුර තමයි බොන්නේ ඉතින් කොච්චර හොඳ සුවඳක පිරිසිදු වතුර බොන්න තියෙනවා අරකට නම් විස බීජ නැහැ ඔගේ මේ ෆ්‍රෙෂ් එකට එන්න බැරි දන්න කුණ නිසා. නිසා අර්ථිය කියලා කියන්නේ අධිකුසලට කම්මැලි බව. සුද්ධ කියලා තියෙන මේක තේරුණාට පස්සේ අධිකුසලයට අපි කම්මැලි වෙන්නේ හොඳ වඩා හොඳ දෙකේ වඩා හොඳ එක වෙනුවට වඩා හොඳ නොකර හොඳේ නතර වෙන එකනේ. අධිකුසලයේ මේ කම්මැලි වෙනවා කියලා කියන්නේ ඒ නිසා අපි වඩා හොඳට නර යන්න බැරි වෙන්න බාධාව තමයි අපි ළඟ තියෙන හොඳ ටික. අපේ ළඟ තියෙන හොඳ ටිකේ බැඳෙන තාක්කල් අපිට අලුත් දෙයකට යන්න බෑ. එචි අපි හොඳ අල්ලගන්න ගන්න අපිට වඩා හොඳට යන්න තියෙන වාරණයක් පැනවා. ඒ නිසා මේ දන්න හොඳ ටික විසිකරුවා. සාහතික කරලා කියනනම් එන්නේ ඊට වඩා හොඳයි. ඒක පිළිගන්න අපි ලෑස්ති නැහැ. ඒ නිසා අපිට ධර්ම ඥානෙ නැහැ. අපිට ලෝකායත විශ්ේ නම් කියනවා අපි දන්න ආහාරම, දන්න කාලගුණයම, දන්න ඇඳුම, ධම්ම සම්ප්‍රදායම, දන්න ටිකම රකින්න තාක්කල් අපි වමාරා කෑමක් කරනවා. අපේ හිත කවදාකවත් අලුත් අදහසකට එන්න දෙන්නේ. නිසා භාවනා කරනකොට යම් කිසි කෙනෙකුට පෙර නොතිබිච්ච තාලෙට, නොදැනිච්ච තාලෙට මේ ඉන්න ඉරියව දැකිච්ච එක දැකපු ගමන් යාට කරප්පන් වෙනවා. එයි මේ ස්වාමීන් වහන්සේ එහෙම වෙන්නේ කියලා. එමතර දන්න සාමුවෙන් පිට යන්න කැමතියි. ආශ්‍රස ප්‍රසවයේදී ආ බලලා නොදැක්ක පැතිකඩක් දැකපු ගමන් භාවනා නතර කරලා ඇතැම්ම ගණන් කෝච්චිය යනවා මේ මොකද උනේ කියලා. ඒ තරම් කැමති නැහැ අලුත් දෙයකට. සක්මන් කරනකොට පොඩි වෙනසක් හරි වුණොත් ඉතින් ඒක විස්තර සහිතව ලියාගෙන ඒක උත්තර දෙනකන් සක්මන් නතර කරන තරමට සාහසිකයි අපි අලුත් දෙයකට කැමති. ඒ තරම්ම මැත්තෝ, ඒ තරම්ම සම්ප්‍රදායට ගුරු වෙලා, ඒ තරම්ම සම්ප්‍රදාය අල්ලලා තියෙන වෙන්න මොකක්වත් මේ මෙතෙක් ආශ්‍රය කරපු මිනිස්සු වැරදි. අසත්පුරුෂ සංසේවනේ වෙලා තියෙන්නේ. හැබැයි බුදුජානනාංශ කියනවා පරණ මෝහ පටල කපන්න කපලා අලුත් වාතයට එන්න දීපන්. අලුත් ධර්මයට එන්න දීපන්. දවස් 7යි යන්නේ කියලා. අර පරණ හොඳ ටික තමයි අපිට ඇබේට හිටලා තියෙන්නේ. අපිට උගුර හිර වෙලා තියෙන්නේ අපි දන්න හොඳයි කියලා අපි හිතාගෙන ඉන්න මොනද වගේක් ඒ ටික තියෙන තාකල් වඩා හොඳ දෙයට එන්න ඉඩට. ඒ නිසා වඩා හොඳ දැකපු ගම ඒ දන්න හොඳ ටික ටික යන්න හරි එතකොට අර පිසුදු ආදී. එතකොට අහෝ සුඛං අහෝ සුඛං කියන මොකද හේතුව? මෙතෙක් කල මේ හොඳේ නාමයෙන් වඩා හොඳ නැත කරපු මගේ තකතිරුකම ගියා කියලා දැනගත්ත දවසේ බුදුම සතුටක් තියෙනවා. මම මෙතෙක් හොඳයි කියලා අල්ලගෙන ගිය සෑම දෙයක්ම මට ඇණයක් වෙලා තියෙනවා. මට හරස්කඩක් වෙලා තියෙනවා. පොරොප්පයක් වෙලා තියෙනවා. හොඳ වඩා හොඳේ එන්න දෙන්නේ නැති වෙලා තියෙනවා. ඒ නිසා මේ ගතිය සාමාන්‍ය ජීවිතේ පළවෙනි යාමේ තියෙනවා. දැන දිවල තැරලා අලුත් දේවල් වලට එන්න දෙන ගතියක් තියෙනවා මන්ද දශකයේ ක්‍රීඩා දශකයේ සහ වර්ණ දශකයේ සෙල්ලක්කාර යුගී තිය පැන්නනේ මැට්ටා ගණ්ඩ දෙයක් ඌ අර අර දන්න එකේම යෙදිලා ඒකම ඉබීගෙන ඒක පොඩ්ඩ එහෙමේ වුණොත් ආණ්ඩුවට කැරලි ගහගෙන බැනගෙන රණ්ඩු කරගෙන අර පරණ පුස්කාච්චක ගන්න දින ආසාව බුදුහාමුදුරුවෝ 80ක් ජීවත් වෙලත් මේ අද ඉපදිච්ච පොඩි එකෙක් වගේ බය නැතුව මහා ජනතාවකට කිව්වා. අමනයිනේ, මොඩයිනේ, ওই දන්න දත්‍ය අතහැරපන්. ඒ නැත්තම් වඩා හොඳ දෙයක් පිටින් දන්න හොඳ අයින් කරන්න ලෑස්තියක් මම කරා. ඉන්නේ වඩා හොඳ දෙයක් මොකද ධර්මයේ තරම්ම අනාත්ම ධර්මයක් සීලික සමාධික පිළිපදපු කෙනා අනිවාර්යයෙන් වඩා හොඳ තැනකට ගෙනියනවා. නමුත් අර දන්න හොඳේ ඉලිලා ඉන්න තාක්කල් මේ මනුස්සයාට වඩා හොඳ බලාගෙන ඉන්නවා කවද මේ අමනකම අතහැරලා නව දෙයකට නවමු දෙයකට සෙල්ලක්කාර දෙයකට හිත දෙයිද මේක තමයි පරිණාමය මේක තමයි පරිවර්තනය අනුවර්තනය කියලා කියන්නේ වඩා හොඳ දේ වෙනුවෙන් හොඳ දේ අතාරින එක ඉතින් ඒ පරිණාමවාදීන් කියන අවුරුදු ලක්ෂ 40කට ඉස්සෙල්ලා අපි නතර වෙච්ච පරිණාමය ආයෙ ගොඩ ගන්න බෑ. මිනිස්සයා දියුණු જાතියක් කියලා හිතලා එයා අපි හොඳයි අපි හරි කියලා ඇල්ලුවා. සත්තුන්ගේ මේක නැහැ සත්තු හැමදාම පරිණාම වෙනවා. බුදුචානන්සේ කම මේ පරිණාමයෙන් දවස් හතෙන් අරන් දෙනවා. දවස් හතෙන් අරන් දෙන්නේ මොකටද? අලුත් දෙයක් ලෑස්ති. මේ හුස්ම දිහා අලුතෙන් බලපන්. ඉඳගෙන ඉන්න ඉරියව් දිහා අලුතෙන් බලපන්. ඇවිදින ඇවිදින නිසා අලුතෙන් බලපන්. හිටගෙන ඉන්න හිටගෙන නිසා අලුතෙන් බලපන්. නිදාගෙන නිදාගෙන සාල්තෙන් බලපන් ඉන්නෙම සම්පූර්ණ අර අහෝ සුඛං අහෝ සුඛං කියන රමණයක් සදා රමණයක් ඒක හැමදාම charge වෙන බැටරියක් කරගෙන කරගෙන යනකොට මුල දිනම් ඒක තේරෙන්නේ නැහැ. මොකද යම් මට්ටමකට ගියාට පස්සේ තේරෙනවා ඒකට විවෘත වුණාට පස්සේ සතියට කායගත සතියට අලුතෙන් බලන ගතියට no limits කිසිම සීමාවක් නැහැ. sky is the limit කියලා කියනවා අහස තමයි නිමිත්ත කෙලවර කෙලෝරක් නතු යනවා ඒ කියන මුල ටිකේදී තමයි අපි අර දන්න හොඳ දේ එල්ලිලා ඉන්න ගතිය නිසා අපි වෙනුවෙන් බලාපොරොත්තු වෙන වඩා හොඳ දේ තාම තෙපර බාන පොරොත්තු වෙනවා මොකද අපි අර හොඳේ අල්ලගෙන ඉන්න ගතිය නිසා ඒ නිසා භාවනා කරනවා කියලා කියන්නේ මං කියන්නේ සදාචාරයට විරුද්ධ යamak කියලා මේක ලස්සනට කියන්නේ කොහොමද වඩා හොඳ එනකොට හොඳ අතාරින්න පුළුවන් වෙනවා. නැත්නම් වඩා හොඳ ඉදිරියට ගන්න පුළුවන් වෙනකොට එහෙම කෙනෙක් තමයි ඔය කප්පින ස්වාමීන් වහන්සේ ඉතුරු පුදුරන් කියනවා මගේ පුතා මේ අහෝසුකම් අහෝසුකම් කියලා කෑ ගහන්නේ. දාලාපු රජසැප ගැන පශ්චාත්තාවයක් නෙවෙයි. රජසැපටත් වැඩිය මේ හුදේකලාවේ තියෙන සැප. මේ නිෂ්කලංකේ තියෙන සැප, වර්තමාන චිත්තක්ෂේත්‍රයේ තියෙන සැප, එලඹ සිටි මොහොතේ තියෙන සැප කිසිම දෙයකින් මොහුන් වෙලා කිසිම දෙයක අඩුවක් නැහැ ඕනම කෙනා නොමිල ගන්න පුළුවන් නිසා මේ අහෝසුක කියන්නේ කියලා බුදුරජාණන්සේ අර්ථකථන දෙනවා මහා කප්පින ස්වාමීන් වහන්සේ මුකුත් කතා කරන්නේ. ඒක නිසා මේ භාවනා කරන අයටයි මේ බන්දේශික රිදී බන්දේශික වගේ ඇරලා තියෙන්නේ සීමිත සැපයක් භාවනාදීක දොරට තට්ටු කරන වෙලාවෙදී විතර දැක්ක නොවිරෝධයක් වෙනකොට පස්ස ගහන්න එපා බය වෙන්න එපා තමයි සීලක ඉන්නවා කියලා බලන්න. මේ ඉන්නේ ප්‍රතිපදාවෙන් ගිය ගමනක්ද නැත්නම් කරකොලත අරපු අතරමං වීමකද කියලා බලන්න හොඳටම තේරෙන්නේ නැහැ මගේ සීලය කැඩිලා නැහැ මම ප්‍රතිපදාවෙන් ගන්න එහෙමනම් මේ නව දෙයට නව මුදේට දෙල්ලක්කාර දෙයට රැඩිකල් දෙයට ඉඩ දුන්නොත් ඉතින් ඒක මම මගේ වචන කියන්නේ තිරියම් වෙනවා තිරියම් වෙන්නම් මේකට ඉඩ දෙන්න ඕනේ නැත්නම් දිගින් දිගටම නාකේ ඉතින් ඒක නැතුව මේ මහා කප්පින් රජු වගේ අහෝසුකම් අහෝසුකම් කියලා ගත කරන්න කැමති නම් මේ ජීවිතයේ විශේෂම සීල සමාධි ප්‍රඥා ශික්ෂාවේ මේ ලැබිලා තියෙන අවස්ථාව අපි මේ සුළු පිටසට විතර මොනම කෙනෙකුටවත් ලැබිලා නැහැ. මොකද අනෙක් කට්ටිය පරිශීලනය කරන්නේ නැහැ. ඒගොල්ලෝ ඉන්නේ කාම ලෝකේ. ඒ නිසා මේ පිටස ලෑස්ති වෙන්න ඕනේ ධර්මයේ සජීවී අනිවාර්යෙන් ප්‍රතිඵල තියෙනවා. අපි මේ හොඳේ ගැලීම නිසා වඩා හොඳ අපෙන් දුරවන් වෙන අවස්ථාව අනේ මගෙන් නොගිලිහෙවා මට වඩා හොඳ හොඳට සාපේක්ෂව දැකගෙන ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියන මේ ප්‍රාර්ථනාව වෙනුවෙන් අද දවසේ ධර්ම දේශනාවත් ප්‍රකප වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැවත කරනවා ශිරු දිනාට සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා